නැතම් තුන්වෙනි වැඩමුළුව. ඒ චත්තාරීතික සූත්‍රයේ සරුවචන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ක්‍රියා කරන හැටි විශේෂයෙන්ම උච්ච අවස්ථාවකදී ක්‍රියා කරන ආකාරය බොහොම වාද විවාද වලට ඉඩ දෙන්නේ නැති වෙන විදිහට කියන ගොඩක් ඒ වාද විවාද සුද්ධ වෙන ආකාරයට විස්තරයක් කරනවා. ඒලා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ සඳහන් වෙන ඒ ආර්ය සමාධියට මේ එක එකක් තුඩු දෙන ආකාරය තමයි මේක විස්තර කරන්නේ. ඉතින් මේ මහාචාර්ය සූත්‍රය දේශනාවේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය උපරිපණ්ණාසිකේ සංග්‍රහ වෙලා තියෙන්නේ. එතකොට පසුගිය පවත්වපු මේ වැඩමුළු වලදී ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් අංග දෙක සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක මේ වාගේ සාකච්ඡා කරන්න යෙදුණා. ඒ නිසා මම ආරාධනා කරනවා මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අත්තන්ටත් ඒවා සම්බන්ධව ඒ කිවිච්ච බණ පටිගත වෙච්ච ඒවා අහන එක සමහරකට උදව්වක් උපකාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම නැති වුණත් ඒ වාගේ තියෙන සාරය, පින්ඩාර්ථය ඉස්සර කරගෙනයි අපි මේ මේ මේ වැඩමුළුව සඳහා ඉදිරිපත් කරගත්ත මේ සම්මා වාචා කියන පදේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඊයේ දේශනාවේදී සරුවචන් වහන්සේ తත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියලා මේ මිච්ඡා වාචා සම්මා වාචා කියන මාතෘකාව හඳුනා දීමට කලින් මේ සියල්ලටම දිට්ඨිය මුල් වෙන බවත් කොහොමද මේ දිට්ඨිය මුල් වෙන්නේ කියලා තාමත්ම සරලයි උනාට තාමත්ම ගැඹුරු නැත්නම් ගාස් ඍජු ප්‍රකාශනයක් කරනවා යම් කෙනෙක් වැරදි වචනය එහෙම නැත්නම් හානිකර වචනේ මිච්ඡා වාචා මිච්ඡා වාචා වශයෙන් හඳුනා ගන්නවා නම් යහපත් වචනය, පුලුල් වචනය, සම්මා වාචා සම්මා වාචා වශයෙන් හඳුනා ගන්නවා නම් අන්න ඒක තමයි සම්මා දිට්ඨිය කියලා. ඒක නිසා සම්මා දිට්ඨිය බොහෝම දුරදි කියන ගැඹුරු සත්ක්‍රියාවක් කර දෙන්න. නමුත් ප්‍රවිෂ්ඨය හඳුනා ගන්න හැටි ප්‍රායෝගිකව ඉතාමත්ම ඍජුව විස්තර කරනවා මේ වාචා නැත්නම් වචී කර්මය වචී ద్వාරය සම්බන්ධ කරගෙන. ඒ නිසා යම් කිසි කෙනෙක් Taman දවසකදී කරන වචන වචී ద్వාරයෙන් කරන වැඩ සම්බන්ධයෙන් එනි වගේ බිමසොන්න ඕනකින් ගත කරනවා නම් මෙන්න මේ වචන මිච්ඡා වාචාවට වැටෙනවා මේ වචන සම්මා වාචාවට වැටෙනවායි කියලා ඒ පුද්ගලයාට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඇති කරගන්න මේ බලන බැල්ම දිට්ඨිය සමාධියක් වෙනවා. ඉතින් මේ සමාධිච්ඡිය ඊටාම ගැඹුරු දෙයක්. කොටිම කියනවා නම් සෝවන් මාර්ගයේදී සක්කාය දිට්ඨිය නැති කිරීමට එලින්ම අත්දැක දෙන්නේ මේ සමාධිත්‍ය. නමුත් මේකට හුඟවදෙනෙ පෙළඹෙන්නේ නැහැ කියන එක නම් බොහොම ප්‍රසිද්ධ සත්‍යයක්. ඒ ඇයි එක කියලා අපි නිකන් විමසලා බැලුවොත් මේ සම්මාදිට්ඨියෙන් හොවා දක්වන කාරණාවට කිසි කෙනෙක් කැමති නැහැ. තමන්ගේ වචන වලින් මෙච්චර ගොඩක් මිච්ඡා වාචා වෙන බවත් මෙන්න මෙච්චර සොච්චමයි මේකේ සම්මා වාචා වෙන්නේ කියලා දැනගන්න එක මේ සම්මාදිටියෙන් පෙන්නකොට කිසි කෙනෙකුට සතුටක් ඇති වෙන්නේ සම්මාදිටිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ස්වයං විවේචනයක් එන්න ඉඩ තියෙනවා අපි මේ කතා කිරීමේ කොච්චර අවඩක් කරගන්නවද කියලා. ඉතින් ඒ නිසා උගව දෙනෙක් පශ්චාත්තාප වෙනවා මේ සම්මාදිටිය නොතිබුණා නම් හොඳයි කියලා වගේ. මොකද ඒකෙන් පෙන්නන ඉස්මතු කරන කුළු ගන්වන ඔප්නං වන කාරණාව සාමාන්‍ය ප්‍රත්‍යජනය කැමති එකක් නෙවෙයි. ඉතින් ඒ ඒ ඒ වගකීම සමාධිත්‍යයෙන් කරදෙන මේ වගකීම ඥාණයෙන් ස්පර්ශ කරන්න පුළුවන් නම් නැත්නම් ඒ දේ තමයි මවන්නේක් විසින් කළ යුත්තේ කියලා අදහන කෙනාට ਸਰවචනාංශය අතවනනවා ਸਰවචනාංශේ ආරාධනා කරනවා පඤ්ඤාවත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා මේ ධර්මයේ වැඩ කරන්නේ අන්‍යවැනි ප්‍රඥාවන්තයන් සඳහා. ඒ ප්‍රඥාව කියලා කියන්නේ එක පැත්තකින් Taman තුල තියෙන අනායාසයෙන්ම සිදුවෙන මේ අකුසල් කර්ම රාශිය ප්‍රමාණ කිරීමක් වෙනවා. මේ මිච්ඡා වාචා හරහා සිදුවෙන්න පුළුවන් මේ අකුසල් කිරීම රාශිය ප්‍රමාණ කිරීමක් කරන හැබැයි ඕනම කෙනෙක් හිතනට වැඩිය වැඩි එක. තමන් මේ මම බොහොම හොඳ වචන කතා කරන, හැදිච්ච වචන කතා කරන, නම්බුකාර වචන කතා කරන, ග්‍රාමීය වචන අතහරින කෙනෙක් කියලා Taman ගැන හිතාන හිටියට පිට කෙනකින් ඇහෙනවට වැඩිය Tamanම Taman ගැන හිතනකොට Taman ඒ වචනේ නිසා කිසිම ලාභයක් නැති විශාල පාඩු වෙන වැඩ රාශියක් කරනවා. ඉතින් ඒක සම්මාදිට්ඨිය වැඩෙන්න වැඩෙන්න තේරෙනවා. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් කරන්නේ ඒ සඳහා කැප වෙලා කැප වෙලා ශික්ෂාගරුක වෙනව වෙනුවට සම්මාදිට්ඨිය වඩා ගන්න නැතුව නිකන් වෙන දෙයකට හිත යොදලා හිත මත් කර ගැනීමයි කරන්නේ. ඒ නිසා අපි වඩන සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ <coughs> තීරමක් නැතුව මේ කට පාවිච්චි කිරීම නිසා වචන පාවිච්චි කිරීම නිසා දවසට කොච්චර අකුසල් කර ගන්නවද කියලා දැනගන්න. ඉතින් ඒ විදිහට පොඩි හඳුන්වා දීමක් කරලා සම්මාදිට්ඨියයි කියලා කියන්නේ මිච්ඡා වාචා මිච්ඡා වාචා වශයෙන් දැන ගැනීම සම්මා වාචා සම්මා වාචා වශයෙන් දැන ගැනීම කියලා මේකේ පාප කරන පැත්ත ඉස්සරහින් තියෙන තියෙන කරුවත් යනවා. වැරදි වචනේ හඳුනා ගැනීමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඊගාවට තමයි හොඳ වචනේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තත් ඒකයි. ඊට පස්සේ අද ධර්ම දේශනා ආරම්භයේදී තියාගත්ත මාත්‍රකාව ਸਰවචනාංශේ සඳහන් කරනවා කතමෝච බික්කවේ මිච්ඡා වාචා. මාන්නේ මේ සමාධිච්ඡය විසින් හඳුනා දෙන මිච්ඡා වාචා සද්ධර්මයට අනුව ਸਰවචනanse පෙන්න පැත්තෙන් බලනකොට මොනවද කොපමණද කෙතෙක්ද කියන ප්‍රශ්නේ අහලා මේ මුසාවාදා පිසුනා වාචා පරසා වාචා සම්පප්පලාපා කියලා අපි සාමාන්‍යයෙන් ආජීවට්ටමක සීලේ සමාදන් වෙනකොට ඉදිරිපත් කරන මේ වචන හතර විස්තර කරනවා මුසාවාද කියලා කියන්නේ අසත්‍ය පිසුනා වාචා කියලා කියන්නේ හේලම් වචන කියලා අපි සඳහන් කරනවා පරස වාචා කියලා කියන්නේ රළු පරළු වචන සම්පප්පලාප කියලා කියන්නේ හිස් ප්‍රලාප. ඉතින් යම් කිසි කෙනෙක් කතා කරන වාරයක් පාසා තමන්ගෙන් දැන හෝ නොදැන කියවෙන මේ අසත්‍ය දේවල් එහෙම නැත්නම් මේ බිඳවන බිඳවීම පිණිස දේවල් උස්කල කතා කිරීම සහ පහස් කළ කතා කිරීම නැත්නම් අනුන්ට අප්‍රිය අමනාප වචන කතා කිරීම නැත්නම් සම්පප්පලාප වෙනකොට අර්ථ සංහිත වචන අනත්ත් සංහිත වචන අයින් කරලා අර්ථ සංහිත වචන කතා කිරීම අපිට කියන්න පුළුවන් මේකේ අනිත් පැත්ත කියලා. නැත්නම් සම්මා වාචා කියලා. නමුත් ඒකට ਸਰවඥාන්සේ වෙනමම මිච්ඡා වාචාට පස්සේ අර්ථකථන දෙනවා. ඉතින් මේ මිච්ඡා වාචා මුසාවාද අතුරු ඒ කාරණා ගැන කතා කරනකොට ඒ මිච්ඡා වාචාවෙන් ගැලවීම එහෙම නැත්නම් හික්මීම ක්‍රම තුනකට අපේ ශාසනය බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතිපදාවේ දක්වලා තියෙනවා. ඒකට කියනවා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. ඒ වගේම මේ මාතෘකාට බැස ගැනීම සුත්තමේ වශයෙන් අසා දැන ගැනීම එකක්, දෙක ඒක තමා විසින්ම නැවත සලකා බැලීම, අන්වේ ඥාන කියලා කියන එකට, නැත්නම් චින්තාමේ ඥාන කියලා කියනවා, නැත්නම් තර්ක ඥාන කියලා කියනවා, ණය ක්‍රමය කියලා කියනවා. අන්නේ විදිහට මේ බුදුහාමර මේ කියන දේ ඇත්ත දෝ සත්‍ය දෝ පහසිදායක දෝ කියන එක කල්පනා කරන එක දෙවෙනි මට්ටම. තුන්වෙනි එක තමයි ඒ අනුව වැඩියට බහින එක. ඉතින් මේ පිටිස වගේ පිටිසක් දිහා දකින්නට ඒ අතෝ දැන් සුත්ත මේ වශයෙන් ඒක ඇහිලා දැනගෙන ඒක ඇත්තයි මේ සර්වචනසේ කියන න්‍යායපත් න්‍යාය ක්‍රමයට ඒ නිසා මම මේක කරන්න ඕනෑ කියලා බහැගත්ත පිරිසක්. නමුත් මේ පිරිස වුණත් තේරුම් අරගන්න ඕනේ මෙතෙන් එනකොට අපි පළවෙනි දවසේම විශේෂයෙන්ම වැඩමුළුවේ අපි පළවෙනි දවසේ ඊයේ උදේ අපි අටදේ සමාදන් වුණා. එතකොට මේ හතරම එක පිටුවට දාලා මුසාවාදා කියන වචනෙන් තමයි අපි සමාදන් වෙන්නේ. ඉතින් ඒක සමාදාය ශික්කති ශික්ඛාපදේශු කියලා සරුවචනාංශ මේ කියපු නිසා අපි ඒක ඉල්ලගෙන සමාදන් වෙලා එහිලා පණිපා කියලා රකින්න. එතකොට පිරිසකට එකතු වෙලා ගොනු වෙලා වැඩක් කරන්න පුළුවන් ගතියක් එනවා. මොකද හැම කෙනාම කතා කරන්නේ ඒ වගේම තමන් කතා කරන දේ අන්තර්ගත කරන වග වෙනවා. දෙවෙනි එක තමයි භාවනාවේදී හිත කතා කරන එක. වචන කතා කරන එක අපි කියනවා නම් ආචාර ධර්ම වලට සමාජ පද්ධතියට බලපාන පිට කෙනෙකුට දකින්න දේ. දෙක හිත කතා කරනවා ඇතුළත වාචාලකම කියලා කියනවා වාග් බහුල්‍ය කියලා කියනවා මේකට මේකේ ගැඹුරුම කොටසට කියලා කියන්නේ ඔය ප්‍රපංච කරනවා කියන හිත තේරුමක් නැති දෙයක් කරන ඔහේ අර තවල් කාපු ගුණා රැය වෙනකොට වමාරා කන්නසේ ඒ ඔහේ ඒක හප හප හප හප ඉන්නවා ඒ වගේ වෙච්ච දෙයක් කරන ඔහේ හිත දොඩමලු වෙනවා ඒ දොඩමලු වීම සම්බන්ධව ක්‍රියාවත් වීම නැත්නම් ඒකේ සාර්ථකත්වය තමයි අපි මේ සමත භාවනාවක් අරගෙන භාවනාව කියන වැඩි සමත කර්මස්ථානයක් කියලා කියමුකෝ. සමත කර්මස්ථානය කියන්නේ ඒ අරමුණේම හිත තියාගෙන හිත මිදන්නත්තර වෙන එක, දොඩමළු වෙන එක ඉතලා දකින්නවා. ඒ දැකීමත් ඊටාම ලොකු සම්මාදිට්ඨියක්. අපේ හිත මේ වගේ හික්මෙුවේ නැත්තම්, භාවනාවට යෙදුවේ නැත්තම් මොනම න්‍යායපත්‍යකටවත් නෙවෙයි කතා කරන්නේ. ඔයේ දොඩමළුවේ වී ඉන්නවා එකත් පිස්සුවක් වඳුරෙක් වගේ. ඉතින් නමුත් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හේතුව අපි ගැන වග වෙන්නේ නැහැ. සමාධි ශික්ෂාවට යන්නේ නැහැ. සමාධි ශික්ෂාට ගිය ගමන්ම ඒකට වේගෙන් ගිය වාහනයක් බ්‍රේක් ගැහුවා වගේ පාලනය කරගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා අර සම්මා දිට්ඨියෙන් මිච්ඡා වාචා මිච්ඡා වාතා වශයෙන් පෙන්නකොට උපදේශන ලැබිච්ච එකනා අනේ මම මෙච්චර මායතින් බොරු කියවෙනවද අකුසල් වෙනවද කියලා දැනගන්නකොට බයක් උපදිනවා වගේ භාවනාට ගිය පළවෙනි දවසේම ඉඳගත් පළවෙනි දවසේම මේ ඇතුලේ දොඩමලු ගන්නවා. හිත කතා කරන ගතිය දැක්කට පස්සේ හිතෙනවා මට කවදාකවත් බැරි වෙයි භාවනා කරන්න කියලා. ඉතින් ඒ වෙනුවට ගිහියෝ හිතන්නේ මොකද්ද? ඒ සඳහා මම මහාන වෙන්න ඕන. ඒ සඳහා මම අරණ්‍යගත වෙන්න ඕන. ඒ සඳහා මම සද්ද නැත්නම් එකට යන්න ඕන කියලා. ඔය ඔක්කොම දුන්නත් හිත කරා කිරිල කිසිම වෙනසක් නැහැ. මොකද ඔය කඳ මහාන වුණාට හිත මහාන වෙන්නේ නැහැ. ඒකට බොහෝම කල් යනවා. සමහරට වෙන්නේ නැහැ මුළු ජීවිතේටම වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඇතුළත කතාව කියන එක අපි දුක්ඛ සත්‍ය කොටසක් විදියට අපිට පාලනය කරගන්න බැරි එකක් විදියට ආණ්ඩුවට කරන්න බැරි විදියට නිතර වෙනස් වෙන එකක් විදියට ඒ නිසා වදයක් විදියට දැකීම ලොකු සම්මාදිට්ඨියක්. ඒකට බොහොම කලාතුරකින් තමයි කෙනෙකුට ආත්ම ශක්තිය තියෙන්නේ. ඒ තමන්ම ඇතුළත හිත ඇත්තක හොයාගත්ත ගමන් මේ එන ඇතුළත කතාව. මෙන්න මේ ඇතුළත එන කතාව හිත දොඩමළු වීම වාග් බහුල්‍ය නැති කෙනෙක් නැති නිසා දෝ බුදුරජාණන් වහන්සේ එකතුව පසු ආචාර්ය પરම්පරා රාශියක් මේ සඳහා අත්වැල් ආත්මෝපදේශ, ගුරුපදේශ, කමඨාන් දීම් මාර්ගයෙන් කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කරා. ඒ සඳහා පාවිච්චි කළේ ඊය අපි මතක් කරගත් විදිහට මේ විතක්කේ කියන චෛතසිකය. මේ විතක්කේ තමයි බොහෝ විචල්්‍ය සාධක දෙනකොට විකල්ප රාශියක් තියෙනකොට ගන්න මේ අරමුණ කියලා තෝරන්න විතක්කේ. අරමුණට හිත නංවන්නේ විතක්කේ. <coughs> ඒ නිසා විතක්කය පුදුමාකාර බල සහිත එකක් පාලයන්යක් නැති හිතේ. එයා තමයි තීන්දුව කරන්නේ ආරක යන්න කොයි අතරද කියලා. ඉතින් ඒක දැනගෙන මේ විතක්කය අතයතට ගත්තයි කියලා කියන්නේ සමත වශයෙන් සූර උණයි කියන එක. දක්ෂ උණයි කියන එක. මේ විතක්යෙන් කරන්නේ අරමුණට හිත නංවන එක. ඉතින් මෙතනදී භෞසුත භාවයේ සඳහා එකක් මතක තියාගන්න විචල්්‍ය සාධක රාශියක් තියෙන වෙලාවේ Tamanට ගත හැකි විකල්ප රාශියක් තියේදී එකක් තෝරනවයි කියලා කියන්නේ අනික් සියල්ලම ප්‍රතික්ෂේප කිරීමමයි. Taman දැනගෙන කරත් නොකර කරත්. නමුත් අපේ හිතේ තියෙන පටුකම නිසා, තණ්හාව නිසා, මාන්නය නිසා ආත්ම දෘෂ්ටි නිසා එකක් තෝරන්න පන්නේ එක අනික් කටිට ඉස්සලා ගිහලා එක අල්ලගන්න පන්නේ එක අපිට කොච්චර පුරුදු වෙලා තියෙනවද කියලා කියනවනම් මේ එකක් අල්ලන්න පැනීම නිසා අපෙන් ගිලිහෙන අනෙකුත් විකල්ප රාශිය මෙතෙකයි කියලා කියන්න බැරි හානියක් සදාකාලිකව ආය කවදාකවත් අවස්ථාවක් ලැබෙන ගියා ගියාමයි කියලා විශාල හානියක් සිද්ධ වෙනවා. ඒක අපිට කවදාකවත් දකින්න වෙන්නේ නැහැ බුදු කෙනෙක් මේක පෙන්වනකම්. මේකට අපි ආර්ථික විද්‍යාව උපයෝගීතාවය කියලා කියනවා. එහෙම නැත්නම් ආවස්තික වටිනාකම කියන වචන දෙකක් ආර්ථික විද්‍යාවේ හම්බෙලා තියෙනවා. මේ ටිකක් විස්තර කරන්න පුළුවන්. අපිට විචල විචාර අපි කියන්නේ අපේ සිංහල ජාතක කතා වලට ගියොත් ස්වයංවරය කියලා එකක් තියෙනවනේ අපි අහලා තියෙනවා. හොඳට එදවත් බලවත් ශක්තිමත් කුමාරයෙක් හිටියොත් ඒ කුමාරයාට කුමාරිකාවන් තෝරන වෙලාවේදී කුමාරිකාවන් ගොඩාක් ඇවිල්ලා පාවා දෙන්න ඒ ඒ රාජ්‍ය වලින් විමසනවා. ඒතරේ කුමාරයාගේ පියා ස්වයංවරයකට කැඳවනවා. කියනවා උඹලා උඹලගේ කුමාරිකාවන් සරසලා අහවල් මණ්ඩපයට එකතු කරනවරේ මම්මගේ පුතා එවනවා. පුතා තෝරලා යාගේ කැමැත්ත ගන්නවා. අපි ඒකට කියන්නේ ස්වයංවරය කියලා. ඒ ස්වයංවරයෙන් තමයි සරුවච්චන් වහන්සේත් පුදු වෙන්න ඉස්සර වෙලාව යසෝදරාව තෝරගත්තේ. ඒකෙදි ඉතින් ශිල්ප දක්වන්නත් උනා සරුවචන් ආන්දේට සමහරලාට කුමාරීවරුත් ශිල්ප දක්වන වෙලාවල් තියෙනවා. කුමාරයා ශිල්ප දක්වන වෙලාවලුත් තියෙනවා. කොහොමනම් හරි එක්කෙනෙක් තේරුවයි කියලා කියන්නේ හොඳට මතක තියාගෙන ඉන්න අනෙක් සියල්ල ප්‍රතික්ෂේප වෙනවා. මේක හරියම තීරණාත්මකයි. මෙන්න මේ තේරීම කරන චෛසිකේ තමයි විතක්කේ කියලා. යම් අරමුණකට හිත නංවනවා. හිත නැංවීමෙන් අනිකව ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් මම මේ බෞද්ධ භාවය සඳහා මත කරපු කාරණේ තමයි එකක් තෝරනවා කියලා කියන්නේ අනික් සියල්ලම සදාකාලිකව ප්‍රතික්ෂේප කිරීමක් ඒ කවදාවත් ආය අවස්ථාව එන්නේ නැහැ. මේක ඉතාමත්ම ලස්සනට පළවෙනි වතාවට ඔය ඥානපෝනික ස්වාමින් වහන්සේ ඔය Power of Mindfulness කියන පොතේ විස්තර කරලා පෙන්නනවා. ඒක සිංහලට ඒ පොත දැම්මේ ඒ සතිමත් භවයේ බලය නැත්තම් 100 බලමයි මේ කියලා පරිවර්තන වෙලා තියෙනවා. හැබැයි ඒක මේකට වඩා වාදකයේ යුක්තයි. පිටත් වඩා උත්නම් වල දැක්විය යුත්තක් අපි මේ පැනලා යමක් බදා ගන්නවයි කියලා කියන්නේ ඒ මතින් අපිට තියෙන විශාල අවස්ථාවල රාශියක් දැක දැක දන දන පාගද කරනවා මම මෙතනදී hina වෙන්න කතාවක් කියනවා හැබැයි මේක සමාජලාට බනටම මම ඔප්පු කරන හදන කාරණාවට සම්බන්ධ නොවෙන්න පුළුවන් මේ වගේ ස්වංවරයක් තිබුණලු ලස්සන අනංග කුමාරයා කියන කුමාරයාට. එකම රජුරුවන්ගේ දූවරු හත් දෙනෙක්. හත් දෙනාම ලස්සනලු. මම හිතන්නේ සමහරට බිසුන් වහන්සලා වෙනස් වෙලා වෙන්නේ නැති. නමුත් අනංග කුමාරයා ඒ ස්වංවරේ බාරගෙන යනකොට එකකින් එක කුමාරිකාවක් ඇඳුම් කපන්න මහඳ දක්ෂයි. තව කෙනෙක් උයන්න දක්ෂයි. තව කෙනෙක් ගෙවල් දොර ඇතුළ සලසන දක්ෂයි. තව කෙනෙක් උයන සකස් කරන දක්ෂයි. තව කෙනෙක් අමුත්‍ය පිළිගන්න දක්ෂයි. ආ හයවෙනි එකනාගෙත් මට මතක නෑ. ආ නටන්න දක්ෂයි. බාලේකනාගේ එහෙම මොකක්වත් තිබිලා නෑ. පස්සේ අනංග කුමාරයා යනකොටදී එක එකනා එක එකනාවිලා. එක එකනාගේ දක්ෂකම් පෙන්නලා දෙනවා. ලස්සන අඳින එකනා හොඳ බැඳුමින් සැරසිලා හිටියා. ගේ සකස් කරන එකනා පිට ගන්නා සුළු විදිහට රූප කන්න සකස් කළා ඇතුළත ලස්සන කරා. බාහිරින් එක්කනා මල්වත් ලස්සන කරා එක්කෙනෙක් පිළිගරගත්තා යා ඒකට දක්සයි කෑමට දක්සයි ඉතින් අනංග කුමාරයාගේ සිත් පැහැර ගන්න විදිහට අර මුල් 6 දෙනාම ක්‍රියාත්මක කරලා දෙනවා පස්සේ අර අන්තිමට ඉන්න නංගි කතා කළාට උඹේ මොකද්ද තියෙන දක්ෂකම දැන් අර අර කට්ටිය කට්ටියගේ දක්ෂ පෙන්නපු නිසා ඉතින් ආ කිව්වලු මේ අතුරු 6 දෙනාත් එක්ක ඉන්න එක තමයි කිව්වලු මගේ කියලා දක්ෂකම. මොකද මොකක් හරි පුළුවන් මනුස්සයට අං ආවා වගේ. ඒකේ වැඩේම අනංග කුමාරටත් ඒක පෙන්වනවා අනිත් අක්කලටත් පෙන්වනවා රජුරණටත් පෙන්වනවා අර මේ ඔළුවේ කක්කා තියෙන ඉස්සා නිතරම ඉස්සිස් කියනවලු එදා මේ හැකියාවක් තියෙන මනුස්සයාට කවදාකවත් බෑ අනිත් කට්ටිය මත්තමට ඉන්න. ඉතින් විතක්කය මේ වගේ ක්‍රියාවලදී ඊ타ත්ම සක්‍රීය සේවාවක් කරනවා. විචල්්‍ය සාධක රාශියක් තිබම එකට පනිනවා. නිතර මේකටමයි පනිනවා. ඉතින් මේකෙන් පේනවා දී ඇති විචල්්‍ය නැත්නම් අපි කියනවා විකල්ප කොච්චර තිබුණත් කර්මය වැඩ කරන්න හැටි. රුචි අරුචිකම වැඩ කරන්න හැටි. එහෙම නැත්නම් ਸਰබලධාරී දෙවියන් අදහන කෙනෙකුට කියයි දෙයයන් ආශිකේ බලය. නැත්නම් දෙයයන් ආශිකේ මන අපේ වැඩ කරනවා. සාධක කොච්චර තිබ්බත් Taman තෝරන දේ මොනම හේතුවක් නිසාවත් වෙන එකක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අදාන ගාහේ දුප්පටි නිසග්ගී කියලා කියනවා. ඒකම දැඩි කර අල්ලන ඒක අතහරින්න බැරි ගතිය පෘථග්ජනයාගේ ඩෙන්ටිටි කාඩ් එක වගේ. එයා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් දුන්නට පස්සේ මියා මේකමයි අල්ලන්නේ. ඕක නෙවෙයි අයින එකක් ගත්තයි කිව්වොත් ගණන් කිව්වොත් ඒක පුද්ගලික ජීවිතයට ගහන ප්‍රධාන ගැහිල්ලක් වෙන නිසා එයා කැමතිවත් නැහැ. අන්න මේ විතක්කේ මේ තරම් ඔලමලව කටයුතු කරන මිනිස්සුෙකුට මොන සැප දුන්නත් එයා තෝරගන්න තමන්ට ඕන දේ. මේ විතක්කයත් වචනයත් අතර තද්ද සම්බන්ධයක් තියෙනවා අපි ඊයේ මතක් කරගත්ත විදිහට වචනේ පටන් අරගන්න මේ විතක්කයෙන් නිසා ඒවට වචී සංකාර කියලා කියනවා. ඒත් ඒක නිසා අපි සමත භාවනාදී මේ විතක්කේ පාවිච්චි කරන්නේ පාවිච්චි නොකළොත් දෝරේ ගලන්න පුළුවන් ඇතුළත කතාව හිටිවිලි චිත්‍ර රූප සද්ද වෙනුවට එව්වා මනාපමනාප කෙලස් පහල කරන්න පුළුවන් ගතිය ඇති නිසා ආනාපානේ වගේ මධ්‍යස්ථ අරමුණක් දැකලා ඒක මෙනෙහි කිරීම මාර්ගයෙන් අපි විතක්කේ ක්‍රියාවත් කරනවා. ආස්වාසලද ආස්වාස කියලා මෙනෙහි කරන ප්‍රසවාසලද ප්‍රසවාස මෙනෙහි කරනකොට ඒ අරමුණත් එක්ක දැඩි සම්බන්ධතාවයක් ඇති වෙලා මේ දෙක අතර පරතරය අඩු වෙන්න අඩු වෙන්න හිතවිලි වේදනා සද්දෙන්න තියෙන ඉඩ අඩුයි හැබැයි මේක 100ක් හරියන ක්‍රමයක් නෙවෙයි. නමුත් විතක්කය යහ ක්‍රමයට ක්‍රියාවත් කිරීම. මෙන්න මේ විතක්කය යොදවනකොට මේකට අපි මෙනෙහි කිරීම කියනවා සල්ලක්ෂණය කියලා පාලියෙන් කියනවා. මෙන්න මේම කර කර ඉන්නකොට කෙනාට තේරෙනවා දැන් මේ අරමුණේ ආස්වාස් වශයෙන් ප්‍රස්වාස් වශයෙන්. පිම්බීම හැකිලිම කරනවා පිම්බීම වශයෙන් හැකිලිම වශයෙන්. සක්මන් කරනකොට වම දකුණ වශයෙන් කර කර ඉඳද්දී මේ මෙනෙහි කිරීම කෝක වෙතත් හිත කොහෙදෝ ගිහිල්ලා. හිත සද්ද දිගේ ගිහිල්ලා. හිත වේදනා දිගේ ගිහිල්ලා. හිත හිතවිලි දිගේ ගිහිල්ලා. හිත රූප දිගේ ගිහිල්ලා. එතකොට තමයි තේරෙනවා මේ මෙහෙවීම සිහියෙන් සම්පජඤ්ඤ යුක්ත මෙහෙවීම කෙරුවට යම් යම් වෙලාවල් වල මෙහෙ අපි හිතා ගන්න නැති පැති වල මෙහෙවීම වගයක් වෙනවා. මේක යෝගාවචරය පරාජය වෙනස පාලනයෙන් ගිලිහිම පිනිස ඉච්ඡා බංගත්වය පිණිස පාවිච්චි කරාට මෙතන තද බල චිත්තානුපසනාවක් සහ ධම්මානුපසනාවකට අවශ්‍ය කරු රාශියක් තියෙනවා. ඒක නිසා සරුවචන් වහන්සේ සංචේතනික සූත්‍රයේදී පෙන්ලා දෙනවා මේ වගේ දෙයක් වෙනකොට තමයි ආර්ථවාස ප්‍රසවාස මෙනෙහි කරින්දදී හිත හිතවිල්ල දිගේ ගිහිල්ලා. ආශ්‍රද ප්‍රසවාස මෙනෙහි කරින්දදී සද්දයක් දිගේ ගිහිල්ලා. වේදනාවක් දිගේ ගිහිල්ලා ඔන්න මගට යනකොට තියෙනවා දැන් ඔන්න හිත තියෙන්නේ ආශ්‍රද ප්‍රසවාස සමාඩ මෙනෙහි කරනවා කෙරුවට මොකද හිත පිටතන ගියාම ගියාට පස්සේ තේනවා මේ මෙතන තියෙන වචී සංඛාරේ විතක්ක විචාර දෙක කියන්නේ වචී සංඛාරේ වාචාය නැත්නම් වචී සංචේතනාව නිසා හිතේ උප්පජ්ජති සුඛ දුක්ඛ වචනේ නිසා හෝ වචනේ සංචේතනා පිළිබඳ වචන ඇතිකන විතක්ක ਵਿਚාර නිසා හිතට ඇති වෙනවා සැප දුක දැන් අපි ගත්ත නිදර්ශනේ නම් ආනාපානෙ මෙනෙහි කර හිටියට ආනාපානෙ ඉන්නේ නැතුව හිත පිට යනකොට උපදිනවා අනී අපරාධේ මගේ කාලේ නාස්ති වුණා නේද කියලා දුකක්. යම් විදියකට හිතේ ආනාපානෙම දිගට ගියා නම් හිතුවට වැඩිය උපදිනවා සැපක්. මට අද වෙනදට වැඩිය ආනාපානෙ හරි ගියයි කියලා. ඒ නිසා වචනේ නිසා හෝ වාචාය වාබික්කවේ වචේ සංචේත වචී සංචේතනා හේතු උපජ්ජති සුඛ දුක්ඛං අපි කතා කරන වචන නිසා හෝ ඒකත් අපිට නිදර්ශන සහිතව පෙන්වන්න පුළුවන් කතා කරපු වචනේ හරි ගියා නම් අපි සම්මුඛ පරීක්ෂණ ගිහලා හරියට උත්තර දුන්නා නම් විභාගයෙන් පාස් වුණා නම් ඔන්න උපදිනවා සැප. ඔක්කොම දැනගෙන ගියා සම්මුඛ පරීක්ෂණදී වැරදිට කතා කරලා පෙරදුනා නම් ඔන්න වර්ධිනවා දුක. ඒ වගේම තමයි ඇතුළත කතාවේදී චේතනාව හරියට ගියා නම් පොඩ සැපක් පහළ වෙනවා. වැරදුනා නම් දුකක් පහළ වෙනවා. ඉතින් මේක යෝගාවචරය දැනගත්තොත් මේක මම අනිවාර්යයෙන්ම මෙනෙහි කරන එක මයිත් එක්ක ඉන්න ඕනේ. මේක මට පාලනය කරගන්න ඕනේ. මේක ආණ්ඩු මට්ටු කරගන්න ඕනේ කියලා හිතාන ගියා නම් පරදිනවා. නමුත් මේ තේරුම් ගන්න හදන්නේ අපි මේ විතක්කේ වැඩපිළිවෙලයි කියලා දැනගත්තොත් ආ වර්ධිනකොට තේරෙනවා අපි හිතාන ගියට වැඩිය ගොඩාක් මේක විකල්ප තියෙනවා කියලා. මේ විදිහට නොසිතූ දෙයකට හිත අදිද්දි හොඳ නරක දැනගෙන තියෙද්දි එක පැත්තක අපිට මේ සංසිද්ධියේ දෘෂ්ටි කෝණයක් වෙන්නේ. ඒ වගේම සරුවචනන්දේ සඳහන් කරලා තියෙනවා මේ දේ Taman නිසා වෙන්න පුළුවන් අනු නිසා වෙන්න පුළුවන්. අපි නැති භාවනා කරන දැදී දෙන්නේ කුසුසු කාලා කතා කරනවා කියලා. කතා කරනකොට ඒක අනිවාර්යයෙන්ම හිතනවා මම අපි නීතිත් දාලා තියෙනවා මේ මිනිස්සු සිල්ලරන් තියෙන්නේ මොකද්ද මේ කරන්නේ කියලා අර යටින් එන විතක්කේ දැන් අනිවාර්යයෙන්ම අනපනේ නෑ සද්දෙට ගිහිල්ලා ඉතින් හරියට නඩුවක් ඇහෙනවා හිත ඇතුලේ. ඉතින් ඒ නිසා ඇතුලේ උපදිනවා දුකක්. එහෙම නැතුව අරමුණේම හිත තිබ්බනම් විශේෂයෙන් මේක හොඳට සිද්ධ වෙනවා. දැන් මේ මේ දවස්වල බාහිරේ ශබ්ද කියන තැනකනේ අපිට භාවනා කරන්න වෙලා තියෙන්නේ. එහෙන් භාවනා කරනකොට එකපාරට හිතට තේරෙනවා ශබ්ද සියල්ල එකපාරට නතර වෙනවා. මොකක් හරි හේතුවක් නැහැ. අතර ඉතාලම හොඳට නිශ්ශබ්දතාවය ඇහෙන්න පටන් ගන්නවා. මෙතෙක් කියලා සද්දනේ ඇහුනේ. නිශ්ශබ්දතාවය ඇහෙනකොටම සත්‍ය බොහෝම ගැඹුරකට යනවා. විතක්කෙත් වැඩ කරනවා. අරමුණත් හොඳට පේනවා. අර දික්කසාද වෙලා ඉඳලා ආයෙ දෙන්න බැන්දාම තියෙන ජොලියක් වගේ ජොලියක් යනවා. ඈත් වෙලා තිබුණ ආනාපානෙ ඔන්න කිට්ටු කරලා එතකොට මේ උපදින විතක්කේ නිසාම සතුටුත් පහළ වෙනවා. මේකට හේතුව බාහිර කෙනෙක් වෙන්නත් පුළුවන්, තමන්ම වෙන්නත් පුළුවන්. ඒ නිසා අධ්‍යත්ත හේතුවක් නිසා හෝ බහිද්දා හේතුවක් නිසා මේ විතක්කේ හරිපාර යෑම නොමග යෑම වෙන්න පුළුවන් කියලා. ඒ වගේම සරුවචනාංශේ මේ ටික කියලා දීලා කියනවා විතක්කේ චේතනා සහිතව අරමුණකට යන්නත් පුළුවන් චේතනාට විරුද්ධව අචේතනිකව යන්නත් පුළුවන්. සංචේතනා හේතු සංචේතනාව ඇතුව සහ සංචේතනාව නැතුව. මේක තමයි මේ මේකේ සෙල්ලමේ තියෙන ගැඹුරුම ඉගෙන ගන්න තියෙන පාඩම නැත්නම් අපේ හිතේ තියෙන චපල ගතිය තේරුම් ගන්න තියෙන මේක තමන් හෝ නිසා හෝ අනුන් නිසා හෝ වේවා සම්පජාන හෝ වේවා අසම්පජානව තමන් දැක දැක දන දන මේ හිත පිටපයින්. ඒ නිසා ඇඟට නොකිය හිමීට හිතපයින්. මෙන්න මේ සම්පජඤ්ඤය මේ වැඩේ ගොඩාක් වෙලා කරනකොට තමයි තමන්ට තේරෙන්නේ දැක දැක දන දන දැන් තමන්ට ආනපානෙ හිත පවතින. එහෙනම් ආනපානෙ ඉන්නවා කියලා මෙනෙහි කිරීම වුණාට හිත පිටපයින්. එතකොට අසම්පජානව හිත යනවා ඒකට හුඟක් වෙලාවට අපි පශ්චාත්තාප වෙනවා. එතකොට අසම්පජානෙ එනකොටම දුකට සම්පජානෙ එනකොට සැපටත් කියලා ඒ හරහත් සැප දුක් දෙකක් තියෙනවා. මේක වෙන්නේ අනිවාර්යෙන් භාවනා කරන මනසට පමණයි. භාවනා නොකරන සම්මේ වාචාව ගැන කතා කරන කියනකොට මේක අල්ලන්නවත් හම්බෙන්නේ මේකට කිට්ටු කරනවත් හම්බෙන්නේ නමුත් අවාසනාව බලන්න ඒකෙදිත් හිත හිතුමනාපේ නන්නතර වෙනකොට ඒ බව දකිනකොට පශ්චාත්තාවයක් එන්නේ නිසා යෝගාවචරය අනුණ්ඩ බණිනවා කර්මුණට බණිනවා එහෙම නැත්නම් තමන දෙස් දී ගන්නවා නමුත් සෑම හිතකම තියෙන චිත්ත නියාමයක් මම මේ අඳුන ගන්න හදන්නේ කියලා කවදාකවත් හිත පිට ගියා. සම්පජානවම ගියා. මේක පිළිබඳ සතුටු වෙන දවස කවදාද එන්නේ? මේක පිළිබඳ උපේක්ෂා වෙන දවස කවදාද එන්නේ කියන එක යෝගාවචරයේ තලතුණකම පෙන්වන දෙයක්. අපි ආනාපානේ ඉන්නවා. බාහිර සද්දත් නැති වෙන්න පුළුවන්කම තිබුණා හරි අපි අදිෂ්ඨාන කරන යනවා මට විනාඩියක්වත් අඩු ගන්න ආනපනින්න ලැබේවා ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන. එතකොට දැක දැක දන දන පේනවා මේ හිත පණි. සමහරට නොදැන නොදක පයිබ. මේක පිළිබඳ අපිට න්‍යාය පත්‍රයක් නැහැ අපිට කරන්න දෙයක් නැහැ. මේක බාරගන්නේ කවද්ද අපි? බාරගන්නේ නැතුව කවදාකවත් සත්‍ය ශක්තිමත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි අරමුණු මෙනෙහි කර කර ඉන්නවා විතක්කේ යොදවන ඇත්තටම විතක්කේ යොදවන කියන්නේ මෙනෙහි කරන මෙනෙහි කරගෙන ඉඳද්දී අපිට තේනවා දැන් හිත මෙනෙහි කරන අරමුණෙන් පිටපැනට මෙන්න මේ අසම්පජානව හිත විතක්කය පිටපැන්න වෙලාවක දැන් මගේ හිත නන්නත්තා වෙලා පිටපැන්නා කියනකොටම ආපහු එනවා අරමුණට ඒක ඊටත් වැඩිය වෙනස් කතාවක් හිත පිට ගිය බව හොඳ මෝරච්චකමකින් දැනගත්ත ගමන් හිත ආපහු එන්න තියෙන ඊට වැඩි. ඒ දේ කවදාකවත් වෙන්නේ හිත පිට ගියා කියලා දැකපු ගමන් පශ්චාත්තාප වෙන කෙනාට. ඒක නිසා හිත පිට යෑම නිසා පශ්චාත්තාප වීම හිත පිට නොයෑම නිසා සතුටු වීම වගේ දේවල් යෝගාවචරයේකට භාවනාවට සම්බන්ධ වෙන්නේ දවසෙන් දෙකෙන් නෙවෙයි බොහෝ කල් භාවනා කිරීමෙන් තේරෙනවා මේක කවදාකවත් නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නමුත් මේක බාර ගන්න පුළුවන් බාරගෙන හොඳ පිට ගියා පිට ගිය බව දැනගත්ත ගමන් ආපහු හිත නැවත එන එක ආඩම්බර වෙන්න හඳුනා ගන්න මේක හොඳයි කියා ගන්න දක්ෂ වෙච්ච දවසේ ඇති වෙන අත්දැකීම නිවනට පමණමයි දෙවෙනි වෙන්නේ ඒ තරමට මේකේ නිවනේ ලක්ෂණ තේරම පෙන්නනවා. ඒ බුදුරජාණන්සේ මේ පෙන්නන නිවන අර්ථ රචනයක් දෙන්න බැරි බව, අනිර්වචනීය බව හොඳට තේරෙනවා. හිත පිට ගිහිල්ලා නන්නත්තර වෙලා තියෙන්නේ. ඒක හොඳට නිකන් අනුන්ගේ හිතක වෙන වැඩපිළිවෙලක් වගේ චිත්‍රපටියක වගේ නාටකමක වගේ දැකලා ආ හොඳයි හිත පිට ගිහිල්ලා ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා බලන්න හිටියොත් ඒ සලකා බැලීම නිසාම හිත ආපහු නැවත අරමුණට එනවා කුක්කෙකුට ඉංජු ඉංජු කියනකොට වගේ. ආහා මේ වෙලාවේදී තමයි දැනගන්න පුළුවන් මේ හිත පිට යන හැම වෙලාවකම හරියට භාවනා හොඳට කරනවා නැවත පැමිණීමේ සතුට වෙන්න දෙයක්ත් තියෙනවා. හිත පිට යාම කියන්නේ හැමදාම කනගාටු වෙන දෙයක් නෙවෙයි හැමදාම කනගාටු වෙනවා නම් තාම ලාමක නොදියුණු මනසක් ඇති අභාවිත මනසක්. නමුත් ඒක හරහමයි ඒක තේරුම් ගන්නමයි ඒක විනිවිදලම තමයි තේරුම් ගන්න තියෙන්නේ මේක වෙද්දිම ඒක අනුන්ගේ දෙයක් විදිහට බලලා ඒක දිහා නැවත නැවතත් වෙනකොට ඒක උකුරු කරගෙන කවදද මට පුළුවන් වෙන්නේ මගේ හිත පිට ගිහිල්ලා කියලා නැත්නම් අපි සාමාන්‍ය වචෙන් කියන සතියෙන් තොර වුණයි කියලා හිතටම අහුවෙන වෙලාව. ඒක මගේ වචනෙන් මම කියන්නේ සතියට අසතිය අහුවෙන වෙලාව කියලා. සතිමත් වීම සඳහා කටයුතු කරන කෙනාට වෙලාවක හොඳට තේරෙනවා මම දැන් ඉන්නේ අසතියේ කියලා. අන්න එතනදී ඊගාව චිත්තක්ෂණය හම්බෙන්න තියෙන අර විශාල වාසිය පිණිස හිතනරක් කරගන්න නැතුව අසතිය සතිය නැති බව දැනගැනීම අකුසලයක් නෙමෙයි. සතිය නැති බව දැනගන්න කවදාකවත් සතිපට්ඨානේ වඩන්න නැති කෙනාට බෑ. සතිය නැති බව ඒ වෙලාවෙම දැනගන්න ආධුනික යෝගාවචරයටත් බෑ. කරා එන්න වෙන්නේ ගොඩාක් වරද්දගෙන තමයි. ඉතින් ඒක නිසා හැම වෙලාවෙදීම අරමුණේ පිට යෑමයි, නැවත අරමුණට පැමිණීමයි, අරමුණේම නිසලී දිගට යෑමයි මේ තුනම සම තත්වයේ දාලා සලකනවා කියනවනම් සලක ගන්න තරමට අපිට මේ රීලක් ගන්න පුළුවන් නම් එතෙන් දියෝගාවට හම් වෙනයේ ඔසවා තබන ගතිය දේවල් වලින් විනිර්මුක්ත වෙන ගතිය ඇති වෙන බලපෑමෙන් තමන් නිදහස් වෙන ගතිය ආර්ය භාවයේ දක්වම තල්ලු කරනවා. මේ ඉනේන දේවල් වලට චෝදනා කර කර නැත්තම් තමන්ට දේශ දෙමින් මේ මගේ හිත අනුන්ගේ හේතු නිසා පිට ගියා, තමන්ගේ හේතු නිසා පිට ගියා, දැන දැන පිට ගියා, නොදැන නොදැක පිට ගියා, වචනේ බින්දින මට්ටමට හිත පිට ගියා. ආදි වශයෙන් මේ වෙන සිද්ධි ඔක්කොම මේ වචී දුස්චරිත හඳුනා ගැනීමේදී දත යුතු පැතිකඩමයි. මෙව එකක්වත් නොදක අපිට කවදාකවත් වචනේ පිළිබඳව ශික්ෂණයක් වචනේ පිළිබඳ කීකරු කර ගැනීමක් වචනේ පිළිබඳව පාලන ශක්තියක් අධිකාරී ශක්තියක් ආන්ට මට්ටමක් ගන්න බෑ. ඉතින් කරන්න බලුවන් කතා නොකර ඉඳලා කටර ප්ලාස්ටර් කැලක් ගහගෙන ගියොත් නැත්නම් අර ඒ දවස්වල දෙවෙනි ලෝක යුද්ධයට එනකොට කාපිරියෝ මම කියන්නේ මේ ඒගොල්ලන් කියන්නේ මේ මැරෑටිද ගුජරාටිද මන් දන්නේ නැහැ මිනිස්සු. එනකොට කටට ඉබ්බෙත් දාලු ගේ. ඒ මොකද මේ මිනිස්සු මිනි කනවලු. ඉතින් ඒ නිසා හැම ඒ ඒ සොල්දාදුවෙක් එක්කම සුද්දෙක් යනවලු සුදු ජාතිකයෙක් එයාව කන්ට්‍රෝල් කරන්න. මේ මිනිසා ගත්තොත් පීය මරලා මිසක කවදාකවත් දාන්නේ නැතුළු ආපහු කේස් එකට. ඒ තරම්ම එල්ල කරපු තැනකට ගහනවා. භාෂාව දන්නේ නැහැ. නමුත් මිනි කනිසා කට ඉබ්බෙත් දාලා තියෙන්නේ. ඒ මනුස්සයාගේ වචී දුස්චරිත වෙන්නේ නැහැ. එහෙමත් පුළුවන්. එහෙමත් ප්‍රාශ්‍ර දාලා කරතයි. නමුත් මේ වචී දුස්චරිත නොවුනට ඇතුලේ වෙන යාන්ත්‍රණය අරගෙන බලපුවාම කොච්චර වාග් බහුල්‍යයක් තියනවද? ඇතුලේ වාචාල වෙනවද කියන එක බුදුහාමුදුරු හිතනනම් බුදුහාමුදුරන්ට තේරෙනවා මේ මනුස්සයා දන්නවා වෙන කාටවත් පේන්නේ. නමුත් යෝගාවචරය කියන්නේ ඉන්නේ මේ සංදර්ශනීය ඒ විදහා දැක්වීම ඇතුළතේ වෙන්න ඇරලා. බොහෝම ධාර්මික ක්‍රමයකට භාවනා හරහා වෙන්න ඇරලා මේ සංසිද්ධිය දැකලා මේකේ තියෙන්න පුළුවන් වචනේ නිසා හෝ වචන සංචේතන නිසා මට දුක සැප දුක ඇති වෙන්න පුළුවන්. බාහිර නිසා අභ්‍යන්තර නිසා මට සැප දුක ඇති වෙන්න පුළුවන්. සම්පජාන නිසා හෝ අසම්පජාන නිසා මට සැප දුක ඇති වෙන්න පුළුවන්. වචී ద్వාරේ හරහා මේකෙන් තුනක් හොඳයි තුනයි නරකයි කියලා කිව්වොත් කවදාකවත් අපිට සත්‍ය අවබෝධ කරන්න වෙන්නේ හයම සමාන වටිනාකමක් තියෙනවා. අන්න ඒ ශික්ෂණයට ගිය දවසේ ඒ යෝගාවචර තේරේ මේ ශික්ෂණය හොඳට පවතින නම් හැම බාධාවක්ම එන්න වෙනවා. බාධා හරහා තමයි ඒ පන්නරේ හිටියේ. ඒ නිසා ඉස්සෙල්ලා භාවනා පටන් ගන්න කාලේ සතිය වඩන කාලේ ආනපනිය අල්ල ගන්න කාලේ තමන් අර නිස්සද්දව බාධා නැති තැනක ගිහිලා පුරුදු කරගත්ත සතිය පුරුදු කරගත්ත ආනාපානෙ පුරුදු කරගත්ත අප්‍රමාදේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මෝරණ தත්ත්වයට එනකොට ඝන බහල தත්ත්වයට එනකොට ඒ යෝගාචරය තේන පටන් අරගෙන හැම බාධාවකම සාධකයකුත් තියෙනවා බාධකයකම සාධකයක් තියෙනවා අන්න ඒක අල්ලගන්න පුළුවන්කමක් තියෙනවනම් එතකොට යෝගාවචරයට මේ සතිය මේකට කියන්න තියෙන්නේ සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙන තැන කියලා. මේ සති චෛතසිකය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල විවිධ තැන්වල සංග්‍රහ වෙනවානේ. සතර සතිපට්ඨාන වශයෙන්, සති ඉන්ද්‍රිය වශයෙන්, සති බලය වශයෙන්, සති බොජ්ජංගය වශයෙන්, සති මාර්ගාංග වශයෙන් අටපොලක සඳහන් වෙනවා. ඒ අටපොලෙන් සතිපට්ඨාන සතිය කියලා කියන්නේ ඉස්ලාම හඳුන්වා දෙන වෙලාව අසතියෙන් හිත පිටත සතිය හඳුන්වා දෙනවා. පරියන්කේ හෝ සක්මනේ හෝ දිනදා වැඩවල. ඊට පස්සේ මේකයි සතිය මේ වෙලාවේ සතිය නෑ කියලා යෝගාවචර තීරුම් අරගෙන ඒක බහුලීගත කිරීම සඳහා කරගෙන කරගෙන ගිහලා දැන් නම් මට යොදන යොදන කාලේ හැටි දැන් ටික ටික සතිය වැඩි වෙගෙන එනවා. මම මේක මට ප්‍රයෝජන වැඩි කියලා තීරුම් ගන්න වෙලාවේදී ඒ සතියට අපි කියනවා සති ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය මට්ටමට සතිය ඇවිල්ලා. කවදා හෝ මේ ඉන්ද්‍රියමත් සතිය සති බලයේ බවට පත් වෙනකොට ඒක වර්ණ ගන්න පුළුවන් අන්නර විදිහට අසම්පජානීය සම්පජානීය හරහා බාහිර ඇතුළත හේතු සඳහා සංචේතන හරහා මේ ප්‍රතිද්වාරය විතරක් ගත්තත් මේ සතියේ විවිධ පැතිකඩ තියෙනවා අන්නේ සියලු පැතිකඩ වලට සමසිත පවත්වන්න පුළුවන් නම් අර හදාගත්ත සතිය පුදුම පන්නරයකට කියනවා එදාට ඒකට කියනවා අපි සති බලය කියලා ඒ සති බලය විග්‍රහ කරන්න යනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයේ බල කතාවේදී කතා කරලා තියෙන්නේ පමාදේ න කම්පතිටි සති බලං. ඒ කියන්නේ හිත අප්‍රමාදේ නෑ දැන් පමාදයට වැටලා. සතියේ නෑ අසතියට වැටිලා. ඉතින් අන්න ඒක වෙලත් සැලෙන්නේ නැති මනසක් ගන්න පුළුවන්. මට දැන් සතිය නෑ නැති බව දන්නවා. නමුත් මගේ හිත ඒකට ආත්ම ද්වේෂණය කර ද්වේෂය කරන්නේ, ઈચ્છා බංගත්වයක් ගන්න, අනුණ්ඩ බනින්න යන්නේ. සැලෙන්නේ නැති මනසක් ඇති කරගන්න මනුෂ්‍යයාට පමණක් හැකියාව තියෙනවා. හැබැයි ඉතින් අවාසනාව තියෙන මේ මනුෂ්‍යයෙක් දන්නේ නැහැ. මේ මනුෂ්‍යයෙක් දැනගත්තත් ඒක ක්‍රියාවත් වෙන්නේ සතිපට්ඨාන සතිය නෙමෙයි සති ඉන්ද්‍රිය මට්ටමේ නෙමෙයි සති බලයට යනකම් මෝරණ වෙලාවේ තමයි. ඉතින් ඊට හොඳට අහුවෙනවා මේ දවස පුරා මම කොච්චර අසතියින්ද ඉන්නේ. එහෙම නැත්නම් මම කොච්චර අනවශ්‍ය වචන කතා කරනවද මේ වචීද්්වාරය ගැන කතා කරනවා මිච්ඡා වාචා කතා කරනවනම් කොච්චර මේක ගැට ගහගෙන ඉන්න ගියත් මල්ල ලිහිලා යන හැටි. ඊට පස්සේ භාවනාවට වාඩුණාට පස්සේ විතක්කේ නන්නත්තර වෙලා දුවන හැටි. විවසනා කරනකොට මේ නන්නත්තර වීම අනුව සැප දුක් පහළ වෙන හැටි. මනාපමනාප පහළ වෙන හැටි. අන්න මේ දේ දැකීමමයි හිත භාවනා මනසිකාරය අරමුණේ හිටලා නැහැ. නිකන් සමානට මෙනෙහි කරනවා විතරයි අරමුණේ හිත පිට ගිහිලා. ඉතින් ඒක දැකගත්ත ගමන් ඇති වෙන පශ්චාත්තාපය. ඒක දැකගත්ත ගමන් ඇති වෙන ඉච්ඡාබංගත්වය යෝගාවචරයට නොසැලෙන මනසකින් බලන්න පුළුවන්. ඒකට කියනවා සති බලය කියලා. ඒතකොට මේ මනුස්සයාටින් සමාජලාට වචනේ ගැන කියනවනම් වචනේ වැරදි වචනයක් කියවිලා. අපි ඊමතක් කර විදිහට ඔක ඇත්තු 20ක් දැම්මත් ආයෙ අදින්න බෑ. හැබැයි දන්නවා මගේ අතේ මේ වෙලාවේදී වචනේ ගිලි වුණයි කියලා. ඒක තද බල පශ්චාත්තාප වෙනව වෙනුවට මේ දේ සම්පජානවද සිද්ධ වුණේ අසම්පජානවද සිද්ධ වුණේ මම නිසාද සිද්ධ වුණේ අනුන් නිසාද සිද්ධ වුණේ චේතනා සහිතවද සිද්ධ වුණේ චේතනා විරහිතව සිද්ධ වුණේ කියලා Tamande එක දිහා බලන්න නම් මේක පිළිබඳ විනිශ්චයකින් සිද්ධිය හමාර කරන්න නරකයි විනිශ්චය නොකර මේක නැවත ආවර්ජනය කරලා බලන්න පුළුවන්කම තියෙනවා උපමාවක් හැටියට කියනවා නම් ඔය ලංකාවේ ඉන්දියන ජනප්‍රිය වෙගෙන ඉන්න ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් කල් හිටපු අම්පයර් ලෙග් අම්පයර් දෙන්න අමතරව මේ මෑතකදී ඔය මෑතකදී නෑ මේක දැන් පරණ සංකල්පය තුන්වෙනි අම්පයර් කෙනෙක් දාලා තිනවා ඒ කියන්නේ වීඩියෝ කැමරාවක් දානවා ඒ නිසා ඒ අම්පයර්ස්ලා දෙන්න මොන තීන්දුව අරගත්තත් ගහන කණ්ඩායම් ප්‍රතිමල්ල කණ්ඩායම් වලට ඒ අම්පයර්ස්ලා දෙන තීන්දුවට අභියෝග කරන්න පුළුවන්. විශේෂයෙන්ම මුරලිදරන්ගේ ඒ බෝල් කරන එක පිළිබඳව ඕස්ට්‍රේලියාවේදී දීපු තීන්දුව ගණිත ජාත්‍යන්තර මට්ටමේ. ගිහිලා කිව්වා මේ මිනිස්සු අපිත් එක්ක තරහයි. ඒ නිසා මේ මිනිස්සු අපි එයාගේ පක්ෂේ දින්න බව පරදින බව දන්නවා. මෙයාගේ දක්ෂකම නිසා ඒ නිසා මේ මිත්‍රෝ එක වැරදි කියලා තීන්දුවක් කරා කියලා අපේ මේ කැප්ටන් ගිහිලා කෙලින්ම හැප්පුණා. හැප්පුණා පස්සේ දිගට නඩුව ගියා. ඊට පස්සේ අපේ මිනිස්සු ක්‍රිකට් ගහන්න දන්නේ නැහැ. ක්‍රිකට් පිටියේදීත් ගහ ගන්නවා අනම්මනම් කියලා මේ යකා දෙමලා මේ යකාට තේරෙන්නේ නැහැ ක්‍රිකට් ගහන්න කියලා පටන් අරගත්තා. නමුත් අන්තිමට මේ සෙල්ලම් අස්සෙන් අන්තිමට උනේ මොකද්ද? වීඩියෝ කැමරා එකක් දාන්න තිබුණා. දැන් වීඩියෝ කැමරා එකේ වෙලා තියෙන්නේ මොකද්ද? වීඩියෝ කැමරා එකට හෝම් ටීම් එක විහිිටර්ස් ටීම් එක කියලා දෙකක් නැහැ. ඒකේ කිසිම හැංගීමක් නැහැ වීඩියෝ කැමරා එකේ. ඒක මොකද කරන්නේ? ඒ වාර්තාගත කරන එව්වා වෙනම යන ආපස්සට ගිහලා බලන්න පුළුවන්. බැලුවට පස්සේ වීඩියෝ කැමරාවේ තියෙන එකට කාටවත් අභියෝග කරන්න බෑ. වීඩියෝ කැමරාවක විනිශ්චයක් දෙන්නේ නැහැ. තොරතුරු ටිකක් දෙනවා. සිද්ධ වෙනකොට මේ මේ දෘෂ්ටි කෝණ වලින් බලලා පෙන්නනවා මේක මොකද්ද වෙලා තියෙන්නේ. එතකොට ක්‍රීඩකයත් බලන්න පුළුවන්, විරුද්ධ පක්ෂයටත් බලන්න පුළුවන්, විනිශ්චයකාරයටත් බලන්න පුළුවන්, වෙන පිටු ඉන්න කෙනාට බලන්න පුළුවන්. එතකොට විනිශ්චය කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම කෙනෙකුට අභියෝග කරන්න බෑ. මෙන්න මේ සතියේ තියෙන අපූර්ව ලක්ෂණය තමයි වීඩියෝ කැමරා එකේ තියෙන්නේ. වීඩියෝ කැමරා එක කවදාකවත් ශික්ෂරයක් ගැහුවයි කියලා සතුටු වෙන්නේ නැහැ. අවුට් උනායි කියලා කනගාටු වෙන්නේ නැහැ. රැස්සක් ආවයි කියලා අපීල් කරන්නේත් නැහැ. එයා කරන්නේ තියෙන දේ බලන එක විතරයි. විශේෂම දේ තමයි කවදාකවත් විනිශ්චය කරන්නේත් නැහැ. මෙන්න මේ සතියට පුළුවන් නම් මගේ හිත මුසාවාදයකට ගියා. දැන් මම හොඳටම දැනගෙන බොරුවක් කිව්වා. ඊට පස්සේ ඒ කවුරු රැවිල චෝදනා කරනවා ඔබ කරපු නිසා මට මෙච්චර හානියක් වුණා මට මෙච්චර චිත්ත පීඩාවක් වුණා ඒ නිසා මේ කිරුවේ වැරද්දක් කියලා. එතකොට මේ මිනිස්යාට පුළුවන් නම් නැවත පිටිපස්සට ගිහිල්ලා මම මේක කිව්වේ දැක්ක දැක්ක මේ හිතලද නොහිත කියුණාද කාගේ හරි බලපෑමක් නිසාද මගේ බලපෑමක් නිසාද මම ඒ කියන වෙලාවේ දැනගෙන කරාද ඒක නොදැන කරාද කියලා මේ කරුණු හයට දාන්න පුළුවන් නම් කවුරු මොන જાතියෙන් චෝදනා කරත් Tamanට පුළුවන් මේ විච්චි වැඩේ ගැන විනිශ්චය කරන්න. නමුත් අපි කොයි වෙලාවක හෝ විනිශ්චය කරන්න මේ වගේ නැවත සලකා බලලද සලකා බලන තරම් සතියක දේ කරපු දේ ගැන නැවත සලකා බලන්න පුළුවන් තරම් සීබුද්ධියක් තිබුණාද මේක අපි කරනවද කියලා බැලුවොත් අපි ගොඩාක් වෙලාවට වෙන්නේ මොකද්ද? අනුන්ගේ හේතුවක් නිසා හෝ වේවා නොදැන හෝ වේවා කියපු බොරුවට මේක මම දැනගෙන කිරුවේ මම නිසා කිරුවේ මම දන්න දේ කියලා හිතාන පුදුමාකාර තැවිල්ලක් ඇති. ඒක නිසා අපි දවසක් ඇතුළත මේ අනවශ්‍ය වචන කතා කිරීම නිසා ගන්න දුක් ප්‍රමාණය පුදුමාකාරයි ඒ නිසා ඕනම කෙනෙකුට ඕනම වෙලාවක අපිට චෝදනා කරන්න පුළුවන් මොකද අපේ දොඩමලුකම නිසා. නමුත් දොඩමලු වුණත් කමක් නැහැ. නැවත සලකා බැලීමේ සත්‍ය ක්‍රියාත්මක වීමෙන් ලැබෙන ඵලයේ වශයෙන් ඒක සම්පජානවද කෙරුවේ අසම්පජානවද කෙරුවේ අනුන් නිසාද කෙරුවේ තමන් නිසාද කෙරුවේ දැන දැන දැක ඒ වෙලාවේදී දැනගෙන කෙරුවේ නැද්ද කෙරුවේ කියලා දැකගත්තා නම් මේක සරුවචනාගේ පුංචි රාහුල කුමාරට කිව්වේ පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා රාහුල වාචාය බින්දිතබ්බක් වචනයක් බින්දිතව නම් වචනේ නගනවන රාහුල ඒක සලකා බල්ල කරපන් ඒ ගැන ප්‍රතිවික්ෂා කළ කරපන් ඒකදී ওই ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙක් වශයෙන් ওই ජයජාවර්ධන මහත්තයා කියලා තිබුණා මම සභාවකදී කතා කරන්නේ ලියන්න පුළුවන් භාෂාවෙන් කියලා මම නම් කියනවා මම බන කියනකොට නම් මට නම් එහෙම වරොන් දෙන්න බෑ. එන්න දෙය කියලා අරින. මම නැවත සලකා බලනවා සමහරව මට කියනවා මේක ගැළපෙන්නේ නැතිවලුත් මම කියනවායි කියලා. එතෙන්දි මට පේනවා කොහොම හරි වැඩි වැඩියෙන් කට්ටිය භාවනා කරන නිසා මම ඉතින් ඒ ඔක්කොම තොගේට දාලා වැඩේ හරි කියාගෙන යනවා. මට ඇත්තටම පශ්චාත්තාවයක් එන්නේ නැහැ. ඉතින් මේ වගේ බලනකොට තේරෙනවා මේ මුසාවාදයක් නිසා, පරුසාවාචයක් නිසා, පිසුනාවාචක නිසා, සම්පප්පලාප නිසා සමාජ අසුර නිසා එහෙම නැත්නම් අපි කියනවා නම් ආචාර ධර්ම බිඳීම නිසා තමන් කරා පැමිණෙන මේ දුක් අපි කියන චිත්ත පීඩා නිසාම වහක නැත්තු ඉන්නවා. නිසාම කෝච්චර බෙලති නැත්තු ඉන්නවා. නිසාම ගඟේ මුද්දේ පන්නේ නැත්තු ඉන්නවා. ඒ මොකද හේතුව එකක් ඒ කරන වෙලාවේදී Taman නිසා දන්නු නිසා දන්නේ දැන දැන කරාද නැද්ද දන්නේ නැහැ හිතලා කරාද නැද්ද දන්නේ ඊට පස්සේ පස්සේ චෝදනා කරන වෙලාවේදී නැවත සලකා බලන්න හැකියාවකුත් නැහැ සලකා බලනකොට බැලිය යුතු ආකාරය දන්නේ නැහැ ඉතින් ඒක නිසා බොහෝ විට උසාවිවලදී අහිංසක මිනිස්සු කොටු කරලා උට වරද්ද පටවලා සත්‍යයෙන් සමාදානයෙන් උසාවිය સમાપ્ત කරනවා. ඒ කොච්චර බාහිර ලෝකයේ මේ නීති පද්ධති අනම්මනම් තිබුණත් Tamange Tamanට විශ්වාසයක් ආපු දවසේ එනකන් සරුවචනාංශේ විශ්වාස කරන්නේ නැහැ. ඒ මනුස්සයාට වචනය පිළිබඳව පාලනයක් තියෙනවා කියන්නේ. ඒ නිසා සමත මට්ටමේදී ගන්නකොට මේ විතක්කේ වැඩ කරන හැටි ඊට පස්සේ විපස්සනා මට්ටමට ගියාට පස්සේ මේ ඇති වෙන ගන්න විතක්කේ නිසා පහළ වෙන සැප දුක් මනාපමනාප දෙකක් පිළිබඳ අවදි භාවයක් යම් කිසි කෙනෙකුට ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට තේරේ වචනයක් කතා කරනවා කියලා කියන්නේ ඒ කාන්තේම කරදරයක්. ඒ කාන්තේම අසීමිත අකුසල් රාශියක් පොදිය පිටින් අරගෙන යනවා. දවසක් සරුවචන් වහන්සේ ඒ මණ්ඩල මාලයට යන වෙලාවක ඒ සංඝයා වහන්සේලා අතර කතාවක් යනවා ශිල්ප අතර වඩාම හොඳ ශිල්පය මොකක්ද කියලා. ඉතින් එක්කෙනෙක් කියනවා අත්තුන් দমনය කිරීම තමයි හස්ති ශිල්පේ තමයි අමාරුම ලොකුම එකනේ. ඊට පස්සේ කෙනෙක් කියනවා අශ්වය দমনය කරන එක තමයි හොඳ. මොකද අශ්වය ඊට වැඩිය බොහොම සූක්ෂමයි අශ්ව দমনය. තව කෙනෙක් කියනවා නෑ ඊට වැඩිය අමාරුම ශිල්පය තමයි හරියට එල්ලයට විදින එක ධනු ශිල්පය. තව කෙනෙක් කියනවා මේ ගණන් ශාස්ත්‍රය තමයි අමාරුම ශිල්පය. තව කෙනෙක් කියනවා චිත්‍රාංජලි තමයි අමාරු ශිල්පය කියලා. දැන් මේ කතා කරින් දැද්දි සර්වචනාංශේ එතෙන්ට ධර්මාසනාරූඪ වෙලා සරසනාසම මහණි මම එනකොට උඹලා මොනවද කතා කරේ හිටියේ මම ආපු නිසා මොකද්ද අඩාල වුනේ. ඒතකොට කියන ස්වාමීන් වහන්සේ අපි මේ අපේ දැනුම මට්ටමින් කතා කරලා හිටියේ මේ කුමන ශිල්පයේද ලෝකයේ උතුම් කියලා. එතින්දි බුදුරජාණන් වහන්සේ තාම කැත විදිහට නිග්‍රහ කරලා කියනවා මහණි කතා කරනවා නම් ධර්ම කතාවක් කරපන් නැත්නම් නිකන් කද්දනු කර හිටපන් කියලා. සම්මීවා කතා අරියෝවා තුන්නී භාවෝ කියලා. ඉතින් අපේ එක එක්කනාගේ තියෙන දක්ෂකම් වලට අපි මේ කතා කරන්න ගියාම කිලෝරක් කරන්න බැරි කතාවල් දිගේ යනවා. ධර්මයක් මතු කරන අදහසකුත් නැහැ. ඉතින් ඊට වඩා ගොඩාක් හොඳයි කතා නොකර සිටීම. නමුත් යෝගාවතරෙන් අතර හෝ බෞද්ධයන් අතර හෝ නැත්නම් සාමාන්‍ය ශිෂ්ට පිරිස අතර හෝ සාමාන්‍ය මනුස්ස අතර ගත්තොත් මේ කතා නොකර සිටීමේ ආනිසංස තේරුම් ගත්ත ඇත්තෝ ඉතාමත්ම අඩුයි මම දැකලා තියෙනවා. මම දැකපු ප්‍රධානම දෙන්න තමයි මගේ ජීවිතේ මම පාව දුන්නේ අපේ අකවත්ති නායක ස්වාමීන් බුරුමේ ඉන්න පඬිස් ස්වාමීන් මොන්නම හේතුවක් නිසාවත් වචනයක් බිඳව ගන්න අමාරුයි. කිව්වොත් ඒක හොඳට කිරලමැන්න තමයි කියන්නේ. කලාතුරකින් මම දැකලා තියෙනවා අපේ ලොකු සාහන්ත නිකන් විහිළුවක් කතා කරනවා වගේ නිකන් සාමාන්‍ය දෙයක් කතා කරන වෙලාවක් තියෙනවා ඒත් පිටිපස්සෙන් බලනකොට ලස්සන අදහසක් දෙන්න තමයි අර වචන ටික පාවිච්චි කරන්නේ. ඒ නිසා මගේ ජීවිතේ මගේ අත් දෙකට දක්වපු වැඩියෙන්ම ලෝකේ ගෞරවය ලබාගත්ත මගේත් වැඩියෙන්ම ගෞරවය ලබාගත්ත දෙපොලක තියෙන ප්‍රධානම ලකුණ තමයි ඒ කතාවේ තියෙන වෙහෙස කර తත්වය. ඉතින් ඒ නිසා අපි භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ ඒ දවස් ටිකේ කතා නොකර සිටීම නිසා ලබන කුසල් ප්‍රමාණය ගත්තත් දවස් 7 වටිනවා. කාටවත් ඒක තේරෙන්නේ නැහැ. කවුරක්වත් ඒක අගය කරන්නේත් නැහැ. ඒගොල්ලෝ හිතාන ඉන්නේ මේ විශාල පින් පොදියක්, කුසල් පොදියක් ගෙදර ගෙනින අදහස. නමුත් ගෙදර හිටියා නම් මේ දවස් ටිකේ කොච්චරක් ඒ විදිහට හිස් වචන බොරු ඒලාම් හිස් වචන පරස් වචන කතා කරනවා කියලා කියනවනම් කිසිම ආකාරයක මනින්න කිරන්න පුළුවන් ගතියක් නැහැ කිලෝරක් නැහැ සරුවචනංශ වැඩ ඉන්න කාලේ සරුවචනංශට චෝදන ආවා නොවිච්ච බොරු කියනවා කිය. අභූතං අතච්ඡං කියන වචනේ සරුවචනංශ චෝදනා කරා කෙලින්ම ඒ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිගණ්ඨනාත පුත්‍ර විසින් කටපාඩමක් කරලා ප්‍රශ්නයක් කියනවා සරුවචනංශ ළඟට. එයාගේ ප්‍රධාන ගෝලෙක් හරහා සරුවචනංශක ඔබ වහන්සේ නොවිච්ච දේවල් වැරදි විදිහට කතා කරනවා කියලා. සරුවත් යනසේ සඳහන් කළ දෙනවා මේ හතර වචන අනුව වෙච්ච දෙයක් වෙච්ච හැටියට කියන්න පුළුවන් වෙච්ච දෙයක් නොවෙච්ච හැටියට කියන්න ඒකට මුසාව කියලා කියනවා. ඊට පස්සේ වෙච්ච දේ වුණත් ඕව අතිශෝක්ති කරලා කියන්න පුළුවන් පුංචි කරලා කියන්න පුළුවන් ඒතකොට ඒක හේලමට ලක් වෙනවා. එතෙන් තමන් කතා කරන වචනේ අනුන්ට අප්‍රිය වෙන්න පුළුවන් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න අපිට පරුෂ වචන කියලා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා අර්ථයක් තියෙන වචන වෙන්න පුළුවන් කිසියම් කමකට නැති වචන වෙන්න පුළුවන් කමකට නැති වචන සම්පප්පලාප කියනවා අර්ථයක් තියෙන එක අර්ථ සංහිත කියලා කියනවා. ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා විතක්ක මට්ටමේදීම සරුවචනanse තච්ඡං භූතං පියං මනාපං අර්ථ සංහිතං මේක තමයි සරුවචනසේගේ වචනයක් බින්දින්ට අවශ්‍ය කරන පෙත. ඒක අතච්ඡන් නම් සිද්ධ වෙච්ච නැති දෙයක් නම් ඒ බව කියන දෙයක් ඇත්තේ නෑනේ. එතකොට සරුවචනස කතා කරන දෙයක් නෑ. ඉතින් වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න බැරි නම් සත්‍යම් භූතං සත්‍ය කියන වෙච්ච සිද්ධියක් ඒ වෙච්ච හැටියටම කියන්න බැරි නම් ඒ සරුවචනන්ත හේතුවක් කරගන්නව කතා නොකරන්නේ. වෙච්ච දේ වෙච්ච හැටි මම කිව්වත් ඒ මනුස්සයා අහන්න කැමති නැත බව දන්නවනම් සරුවත් යන වාසිය. කෙනෙක් නිවන් දැක්කා ඒ නිවන් දැකලා මේ මට්ටමට ගියා කියලා ඒ වචනේ කියනකොට නිවන අදහන්න නැති කෙනෙක් නම් එහෙම දෙයක් මේ ලෝක කරන්න බැරි කෙනෙක් කියනවනේ මේ මනුස්සයාට ඒක මා නීරස කතාවක් වෙන. එතකොට සරුවත් යන්සේ කියන්නේ යන්නේ නැහැ. එහෙම නැත්නම් වෙච්ච දෙයක් තමයි හරියට මේ විදිහට කියන එවස කියන්නත් ආසයි. නමුත් ඒකෙන් අර්ථයක් නැහැ. යොමු වෙන ධර්ම කාරණාවක් නැත්නම් ඒ කතා කරන්නේත් නැහැ. අන්නේ කරුණු හතර කල්පනා කරලා බලමයිලු සරුවච්චන්සේ කතා කරන්නේ තච්ඡම් භූතම් පියං අත්ථ සංහිතං. වෙච්ච දෙයක්මයි වෙච්ච ප්‍රමාණයෙන් කියනවා අහන්නට ප්‍රියයි. අර්ථයක් ගෙන දෙනවා නම් ඒත් සරුවච්චන්හන්සේ පුද්ගලයාගේ වෙලාව බලනවා. සමහර වෙලාවට සරුවචනංශයේ ඊගාවට සලකා බලන එක තමයි වෙච්ච සිද්ධියක් ඇත්ත වශයෙන් කියන මාසේ අමනාපයි අහන්න බෑ ඇහුවොත් ප්‍රයෝජන තියෙනවා එතනදිත් හරියට බලන මනුස්සයගේ මුරුදු තැනක් අවස්ථාවක් වෙලාවක් බලලා තමයි මේ වචන දෙන්නේ මේ වචන දෙකේදී සරුවචනංශයේ වග මේ සාමාන්‍ය සමාජයේ කරන අපි කියන මේ ආචාර ධර්මයේ අර්ථය ඇති වෙන දේවලදී වචනයක් පාවිච්චි කරන හැටි. ඒක එතකොට මේ දිශා සරුවචනසේට ඇති වෙලා තියෙන මේ ගුණය කියන්නේ මුනි කියන වචනේ. මුනි කියලා කියන්නේ කතා නොකර ඉන්න. තමන් කතා කරන වචන වලින් වෙච්ච නැති වෙච්ච දේ ඕනට වැඩිය වෙනස් කරලා කියන අනුන්ට අප්‍රිය වෙන අනුන්ට අර්ථයක් ඇති කරන්නේ නැති වචන මෙන්න මේක මම මෙහෙම කෙරුවා කියලා දන්නවනම් කරන වෙලාවෙදී මම නැත්තම් කෙරුවට පස්සේ හරි ඒක සම්මාදිට්ඨියක් තමයි. අන්නේ සම්මාදිට්ඨියෙන් ඇති කරන දේ තමයි කිසිම තේරුමක් නැති මේ වචන නිසා අපි කොච්චර අකුසල් කර්ම කරගන්නවද කියලා බලලා අනේ කවද්ද මම මේක පින් කරන්න පෙළඹෙනවට වඩා මේ ජීවිතේ පව් නොකර සිටීමට පෙළඹීම හරහා මේ වචනේ පාවිච්චි කරන්න වචනේ පාලනය කරගන්න වචනේ සංවර කරගන්න වචනේ බයලජ්ජාව ඇති කරගන්න මම කොච්චරක් උනන්දුද කියලා බැලුවොත් මං හිතන්නේ ඒක මම අසාධාරණ වෙන්න පුළුවන් මේ ගිහි භවයේ තියෙන ප්‍රධානම අවාසිය ඔතතයි කියන්නේ. කතිකයටත් ඒක තියෙනවා නැතිකටත් ඒක තියෙනවා. සමාජයක ඉන්නවයි කියලා කියන්නේ කචුකුචෝම තමයි දෙමලිච්චෝ හැනක් එකතු වුණා වගේ. උන් නිතරම කුචු කුචු කුචු කුචු කුචු කුචු තමයි ඉන්නේ. පරිලව් රැණක් වුණත් බලන්න ඉන්නකොට උන් නිතරම එකිනෙකාට කතා කරනවා නැත්නම් බයක් ඇති වෙනවා මේ රෑනේ නෑ කියලා. ආන්නේ වගේ තමයි කට්ටි එකතු වෙච්චාම සරුවචාන්සි කියලා තියෙනවා එකානම් බ්‍රහ්මයා දෙකනම් දෙයියෝ තුනනම් ගම හතරනම් කෝලාහලයි කිය. ඒක නිසා අරඤ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාගාර කියලා කියන්නේ බ්‍රහ්ම. තව එක්කෙනෙක් එක්ක සම්බන්ධ වුණා නම් පල්ලයට යනවා දේව තත්ත්වයටපත් වෙනවා. දුව කියන වචනේ තමයි අලට දෙක කියන අදහසක් වෙනවා. පාලියේ නමුත් මේකේ විශේෂත්වයක්. තුන නම් ගම. සර්වචනාංශේ පැවිද්දන්ද කියන වචනයක් තමයි නිකන් ගම පහත් කළ සලකන්න ගන්දරුවයි කියලා කිව්වනම් කාට හරි අශිෂ්ට කියන වචනේ වගේ එකක් තමයි තියෙන්නේ. ගන්දරුවොත් එක්ක ඇසුර තියාගන්න එපයි කියලා කියනවා. ගන්දරිවියන්ගෙන් එකක් එපා. ඒ දෙකෙන්ම වෙන්නේ හොඳක් නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? තාම ශිෂ්ට වෙලා නැහැ. තාම ඉන්නේ මේ තාම සුද්ධ පවිත්‍ර වෙලා නැති මතුවේ. හතර ගිය ගමන් කෝලහලයි. ඒක හොඳට තේරෙනවා මේ වචීද්්වාරය හරහා තමයි මේක වෙන්නේ කියන ගහ බැන ගන්නවා කියන එක නෙවෙයි. ඒ දෙන්න අතර මත වෙනසක් ඇති වෙනවා. දෙන්න තුන හතර වෙනකොට කවවම්ම කවදාකවත් සමාන මත වෙන්නේ නැහැ. ඒ නිසා පුදුමාකාර වෙහෙසක් සිද්ධ වෙන්න වෙනවා ඒත්තු ගන්නන්ද. මේ කියන්න හදන කාරණාව වෙච්ච දෙයක්මයි. ඇත්තමයි. ප්‍රියත් වෙන්න පුළුවන් අර්ථ සංහිතයි. ඒ මිනිස්සු හරියට ඒ කියන දේ අහන මට්ටමටපත් කරනවා කිව්වහම නොකිය ඉන්නක ලේසියි. ඉතින් ඒ නිසා අද තියෙන ජනමාධ්‍ය යුගයේ මොකද්ද කරන්නේ වෙච්ච නැ මොනත් නැතත් කමක් නැහැ මිනිස්සු අහන්න ප්‍රිය දේවල් ඒ කට්ටිය දානවා ඒ වගේම පුංචි දෙයක් වෙච්චාම ඒක ලොකු කරලා දක්වන හැටි දක්වනවා අර්ථය කියලා ඒගොල්ලෝ දක්වන්නේ නිවන නෙවෙයි ආර්ථිකයට අත්තත්ත වඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරන අත්තත්ත කියලා කියන එතන අර්ථ සිද්ධිය කියලා එතන ගන්න ආර්ථිකය තර කරගන්නවා මනුස්සය හැම වෙලාවෙම ඉන්නේ මෙන්න මේ ආර්ථිකේ තර කරගැනීමේ අසුචි වැඩපිළිවෙලක, සක්කිලි වැඩපිළිවෙලක, වාසකුට්ටි වැඩපිළිවෙලක. මේක සඳහා ගන්න ප්‍රධාන උපකරණය තමයි ජනමාධ්‍ය. ඒගොල්ලන්ට වෙන්න ඕනේ නැහැ. මේ තියෙන අද තියෙන ප්‍රධාන ජාත්‍යන්තර ඒ ජනමාධ්‍ය නාලිකාවල කල්ැතු අවුරුදු 20කට ඉස්සලා කියනවා මෙන්න මේ දේ වෙනවයි කියලා. ඒගොල්ල කියන්නේ නක්ෂත්‍රකාරයෝ හරහා, ජෝතිෂය හරහා, ආර්ථික විශේෂඥයෝ හරහා. කියලා මිනිසුන්ට පුදුමාකාර බයක් ඇති කරනවා. එතන තිගැස්මක් ඇති කරනවා. ඇති කරලි ඉවරලා ඒ දවසට කිට්ටුන්ට ඒ අපරාධය හෝ ඒ දේ ඒගොල්ලෝ කරනවා. කරලා කියනවා කිව්වේ නැද්ද, බේලා නැද්ද, ඕම් බලාපන් වැඩේ කියලා. කිව්වට පස්සේ මේ මිනිස්සුયો ඉදිච්ච බත බෙදාගෙන කන්න නැතුව ටෙලිවිෂන් බලනවා. ගෙදර එන්න වලි. නමුත් ඌපු අම්මා බත්තලිය පැත්තක තියලා ගිහිල්ලා ගෙදර මිනිහා වෙලා බලන බත් ටික බෙදලා දෙනකන් අර මුට්ටි පොළවේ ගහනවා. මොකද මේ ප්‍රවෘත්ති වල ඒ තරම්ම ඇත්ත කියනවා. මේ 2012 විශේෂ වර්ෂයක් මෙන්න මේ පචේ එළියන වර්ෂය. ලෝකිතේ ප්‍රධාන ජනමාධ්‍ය වල මේ වචී දුච්චරිතයමයි ඒගොල්ලෝ සල්ලි හම්බ කරන්නේ. ඒ දේ කල්ැතෝ කියලා හරියට ඒ වෙලාවට ඒ අපරාධ ටික කරලා ඒ කරණ තියෙන දේ කරලා ඒ කරපු දේ ඔප්පු කිරීම වෙන මොනවාක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ මනාපයයි. ප්‍රියගාතිය ඇති කරගෙන දුමාකාර නොමකට යොමු කිරීමක් කරන්නේ ඒ ඒක නිසයි අපේ ලොකු සාංශේ පොතේ ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන පුවත්පත් අසලකටවත් නොගත යුතුයි කියලා. නමුත් මේ කෙනෙක් හරි බලන්න ගෙදර ගියාම නම් ඉස්සල්ලාම මොකද කරන්නේ කියලා? අර මිස් වෙච්ච ඔක්කොම තොරතුරු ටික ඕනේ. එහෙම නැත්නම් ප්‍රවෘත්ති නැත්නම් එහෙමකට කියනවා විමසුමක්වත් ඕනේ. සුමානකට පස්සේ මං නැති සුමානේ මොකද උනේ කියන එක පිළිබඳ විමසුමක් හරි ඕනේ. ඒ ටික නැත්නම් නිකන් ඇඟට උණ වගේ. කෑවට බිවට හරියන්නේ නැහැ. මොකද අර කුණු. ඒ කුණු කන්දලේ නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා භාවනා කරන වෙලාවක මේ මේ දෙක කලකලා බලලා යම් චිත්තක්ෂණයක ආස්වාස වෙලාදී ආස්වාස ඉන්න බව දැනගන්න හම්බුණා නම් ඉතින් ඒකට නිවන නොකිය වෙන මොකද්ද කියන්න පුළුවන්? එක චිත්තක්ෂණයක ආස්වාසලා ආස්වාස දන්නවා. එක චිත්තක්ෂණයක ප්‍රස්වාසලා ප්‍රස්වාසය දන්නවනම් ඉතින් කියනවා ඊගාට මම මොකද කරන්න ඕනේ කියලා අහනවා. ඉගෙන දන්නේ නැහැ මේ ආස්වාසයේ හිත පවත්වා ගැනීම ප්‍රස්වාසයේ හිත පවත්වා ගැනීම එසේ මෙසේ රණ්ඩුවක් නෙවෙයි. එසේ මෙසේ ජයග්‍රහණයක් නෙවෙයි නිසා මේ භාවනා වැඩපිළිවෙලදී මුල ඉඳලා අග දක්වාම මම මතක් කරන්නේ බැගෑපත් වෙන්නේ කරුණා කරලා වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නවනම් ඕක නිවන තමයි. ආස්වාසෙලා ආස්වාස බව දන්නවනම් ඕක නිවන තමයි. ප්‍රසවාසෙලා ප්‍රසවාස දන්නවනම් ඕක නිවන තමයි. මගේ හිත පිට ගියයි කියලා පිට ගිය බව දන්නවනම් නිවන තමයි. වේදනාවක් තියෙනවා වේදනාව දන්නවනම් ඕක නිවන තමයි. හිතවිල්ලක් වෙනවා හිතවිල්ල තියෙනවා දන්නවා ඕක නිවන තමයි. සද්දයක් ඇහෙන වෙලාව සද්ද බව දන්නවා නිවන තමයි විඤ්ඤාණයට මොනම දෙයක්වත් ඇති දෙයක් නැහැ. මෙන්න මේ මතින් සැප දුක් ඉපදීම අපි කොච්චරක් කරනවද කියනනම් ඒ තාක් මිත්‍යා දිට්ඨිය තියෙනවා. ඒ තාක් මිත්‍යා සංකල්ප තියෙනවා. මේ මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකල්ප තියෙනකන් කවදාකවත් අපේ වචිද්්වාරේ හික්මීමක් ගන්න බෑ. නිසා අපි බැගෑවෙන්න ඕනේ. මොකටද? ඇත්ත ඇත්ත හැටි දකින්න. ඒකට අපි යථාභූත ඥාන දර්ශනය කියනවා. මෙතන තියෙන්නේ තමන් ඇතුළත වෙන sannivedanaya. ආශ්වාසය කරන වෙලාවේදී මම සද්දක වේදනාවක් නැති බව දාන්න. මගේ ආශ්වාසය වදින්නේ දකුණු නාසුගේ වම් නාසුගේ උඩුතොලේ කියලා දාන්න. ඒ වගේම දන්නවා මේ ආශ්වාසය වදිනකොට මට සීතලක් දැනෙනවා උණුසුමක් දැනෙනවා මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා දාන්න. ප්‍රශ්වාසය කරනකොට අරහා සමානම ගෞරවයකින් මම ප්‍රශ්වාසය බව දන්නවා උණුසුම සීතලද දාන්න. එච්චර තමයි. ඔයින් එහාට මොන්නම දෙයක්වත් නැහැ ප්‍රත්‍යක්ෂේ. නැත්නම් යථාභූත ඥාන දර්ශනේ ඔයින් ඉහළ දෙයක් නැහැ. ධම්මටිතිය ඔයින් ඉහළ දෙයක් නැහැ. මේක Tamange හැබෑ නිවහන කරගන්න. ඒ නිවහන කර ගැනීම සඳහා ඒ වචනය බිඳීමට හේතු වෙන්නා වූ අරමුණු කරා නන්නත්තර කරවන්නා වූ මේ විතක්කය කීකරු වෙච්ච දවසේ මෙනෙහි කිරීම කීකරු වෙච්ච දවසේ ඉදිරිපත් වෙච්ච අරමුණත් එක්ක ඉන්නවනම් ඒක නම්බු කරන්න දන්නේ නැත්නම් අසරණයි අනාථයි ඒක නම්බු කරන්න දන්නවනම් ඒ පුද්ගලයාට තේරෙනවා අපි කොච්චරක් හරි ප්‍රයත්න කරන්න කරන්න කරන්න කරන්න ඉදිරිපත් වෙච්ච දේ ඒ වශයෙන් දැනගන්න පුළුවන් ශක්තිය එනකොට ඒ ඇති කරගත්ත ශක්තිය කවදාකවත් Tamange ප්‍රියමනාප කෙනෙකුට දෑවැද්ද වශයෙන් දෙන්න බෑ. ඒ ඇති කරගත්ත පුළුවන් ශක්තිය අපිට වෙන කෙනෙකුගෙන් උකහා ගන්නත් බෑ ආශිර්වාදයක් කරා. වෙන පිං කරලා. මේක ප්‍රයත්නයෙන්ම කරන්න ඕන. ප්‍රයත්නයෙන්ම කරන්න ඕනේ කිරීම සඳහා අත්‍යවශ්‍යම දේ තමයි මේ සම්මා දිට්ඨිය වශයෙන් වැරදි වචනේ වැරදි වචනේ වශයෙන් දැනගන්න. වැරදි ක්‍රියා පිළිබඳ වෙනම කතාවක් තියෙනවා වැරදි හිතවිලි පිළිබඳ වෙනම කතාවක් තියෙනවා නමුත් මේ වැරදි වචනේ වැරදි වචනේ වශයෙන් දැන ගැනීම අනුන් ඇවිල්ලා උසාවියට ගෙනිලා බොරු සාක්ෂි දුන්නයි කියලා දඩ ගහනකම් ඉන්නේ නැතුව Taman වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් භාවිත නැති හිත ඒකට පශ්චාත්තාප වෙනවා. භාවිත හිත සතුටු වෙනවා දැන් මට දෙවන්නේක් ඇවිල්ලා ටොක්කක් අනින්න ඕන කමක් නැහැ. මේ වචනේ වැරදුනා කියලා දැනගත්ත ගමන් ඒ මනසට හම් වෙන ප්‍රධානම ලක්ෂණය තමයි වැරද්ද සමනය කර ගැනීම සඳහා සමාවිල්ලනවා. මම ඉතින් මේ බොරුව කියුණා. එතන මම මේ මේ මේක උද්දීපනය කරන්න ගිහිල්ලා මේ දෙන්නෙක් අතර තියෙන සමගිය බිඳින මේ කේලමකට යන්න ඉඩ තියෙන්නේ නැති. නමුත් මේක ඉක්මන් කරන්න කියලා මම තරපරසු වචනයක් කතා කරන්න ඇති. නැත්නම් අදාළ නැති වෙලා මේ කතා කරන තික සම්පප්පලාපයක් වෙන්නේ නැති කියලා දැනගත්තා නම් ඒක වචනේ බිඳුනා නම් විතික්‍රමණය වුණා නම් උල්ලංඝනය වුණා නම් ඒකට සම්බන්ධ වෙච්ච දෙවෙනි එකන ළඟට ගිහිල්ලා සමාව ගන්න එක ආර්යයන් වහන්සේ ළමක තියෙන ප්‍රධානම උත් පළවෙනිම උත් ලක්ෂණය කියලා කියනවා. මේක සරුවත් යනසේ පෙන්වනවා ශාසනයේ පණ කියලා. සජීවී ධහම කියලා කියන්නේ වච්ඡං අච්ඡේතෝ දිස්වා සක්ත නිබ්බින්දත විරජ්‍යත විමුක්තත වැරද්ද වැරද්ද වශයෙන් දැකගෙන එයින් වෙන්වීම සඳහා ඒ අදාළ පුද්ගල ළඟට ගිහිල්ලා සමාව ගන්නවා නම් ඒක සරුවත් යනසේ දකින්න සාසනෙම පණ දුන්නා වගේ කියලා. මම බුරුමේ ඉන්න කාලේ ඒ මහත්කේ පොතක් ලිව්වා මේ පිස්සෙක්ගේ සහ සාමාන්‍ය රහතන් වහන්සේ දෙනෙක් අතර වෙනස පෙන්වන්න. ඔය දෙන්නම එක වගේ. පිස්සෙක්ම තමයි රහතන් වහන්සේ කියන්නේ සාමාන්‍ය ලෝකයට රහතන් වහන්සේ කියන්නේ පිස්සෙක් වගේ පිස්සෙක් රහතන් වහන්සේ වගේ තමයි දෙන්නම මේ සමාජයට අයිති නැති දෙන්නේ. සමාජයේ දෙන්නම මේක රහතන් වහන්සේ තමක් අහුණත් කැලේට තල්ලු කරලා පැත්තකට කරනවා පිස්සෙක් කමනවා පිස්සන් කොටට දානවා මොකද ලෝකයට පිස්සු කෙලින්න බෑ අර දෙන්න ඉන්නකොට. ඉතින් ඒ නිසා පිස්සෙක්ගේ සහ මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ අතර වෙනස ලියලා සයිකෝපැත් කියන වචනේ පාවිච්චි කරේ පිස්සා කියන එකට සෙයින් කියන වචනේ පාවිච්චි කරේ රහතන් වහන්සේට ඒ ලයිස්තු පෙන්වනකොට කියනවා නිවන් ළඟව කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් නම් වැරදිච්ච ගමන් ඉස්සල්ලාම කියලා සමාව ගන්න එක තමයි ලයිස්තු ඉස්සල්ලාම තියෙන්නේ. පිස්සගේ බැරිම තැන මානසික අසහන ඇති වෙන නිසා දහන දහංගට සේරම දාලා බොරුව තව බොරු දාස් ගන්න කිමල බැරිම වුණොත් සමාජයේ බලපෑමක් කෙරුවොත් තමයි සමාව ගන්න. දැන් යෝගාවචරය දැනගන්න ඕනේ මට යන්න ඕනේ මේ වැරද්දක් කරලා ඔලොමලකමට යට කරන එක නෙවෙයි අපි ශාසනය දිනු කර ගන්න ඕන නම් අභ්‍යන්තර ශාසනය වැරද්ද වැරද්ද වශයෙන් දැකගෙන මට මේ වැරද්ද සිද්ධ වුණේ බොරුවහරහා හේලමහරහා පරසවචනේ හරහා සම්පප්පලාපේ හරහා කියලා හරියට දැනගෙන ගිහිලා සමා කර ගන්න පුළුවන් නම් එමන්සත් ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ලැබෙනවා ඇතුළත මේ විචිකිතක්කේ මෙහෙවනකොට ඒ විතක්කය හරියට අනුනට ගියොත් මෙහෙමයි, පිට අනුනට ගියොත් මෙහෙමයි, සැප පහළ වුණොත් මෙහෙමයි, දුක පහළ වුණොත් මෙහෙමයි කියලා හරියට තාම වචනෙට බිඳිලා නැහැ. විතක්ක මට්ටමේ වැඩ කරන තිරේ මේ කාපට් එකේ යට එකතු වෙන කුණු වගේ මේ සංසිද්ධිය දැක් ගන්න පුළුවන්. ඒක අනිත් පැතරත් යනවා. යම් කිසි කෙනෙක් තනියෙන් භාවනා කරලා හෝ තමන්ගේ විතක්කය අනු හේතු නිසා හෝ තමන් හේතු නිසා දැන හෝ නොදැන හිතලා හෝ නොහිතා මේක දුවන පැනිල්ලේ හැටියට දුවන දිවිල්ලේ හැටියට මේක දිහා බලලා ඒකේ තියෙන චපලකම දන්නවනම් ඒකට තමන්ට තමන් අනුකම්ප කරන්න පුළුවන් නම් තමන්ට තමන් මේක ආය ඉස්සරහා සංග්‍රහ කර ගැනීම අදහසින් ඔන්න ඒ කමක් නෑ මම මේකේ භාවනා කරන්න යනවා කියලා දන්නවනම් ඒ මනුස්සයා අනුන්ගේ වචන වර්ධීම් පිළිබඳව කවදාකවත් තරහ වෙන්නේ නෑ ඕනම තරම් සමාව දෙන්න කැමති වෙනවා ඕනම කෙනෙක්ගේ වැරද්දකට අනුකම්පා කරන්න පුළුවන් තත්ත්වයක් එනවා මේ ලකුණු ටික ඇසුරු කරන්න කල්යාණ මිත්‍රෙද්ද නැද්ද කියලා දැනගන්න යෝගාවචරයට සමාජික මට්ටමේ උදව් කරනවා. හැබැයි බැලුව බැලමට පේන තියෙන කොච්චර භාවනා කරත් මේ අනුන් කියන වචනේ පුදුම විදියට අදහගෙන මේ ලනු කණේක. හොඳටම භාවනා කරන මිනිස්සු වුණත් මේ සායම්බරු මේ රට්ටු කියන පච මේ රට්ටු කියන මේ ආශ්චර්ය ධර්ම රට්ටු කියන මේ අනම්මනම් කණ්ඩ ගියාම රාත්තල් ගන්න දැනගන්න නෙවෙයි කන්නේ. ඒකට පේනවා කිසිසේත්ම මේ මිනිස්යෝගාව තාම මේ යථාභූත ඥාන දර්ශනේ නෑ. අස්පනා අපිට මේක දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙන නිසා අර මිනිසා කිව්වත් ඒක පිළිගන්නවා. මේ මිනිසා කිව්වත් පිළිගන්නවා. ඒක ලියලා ලෝකේ තියෙන භාවනා ක්‍රම ඔක්කොම ඔළුවේ දාගන්නවා. දාගෙන අරක නැත්තම් මේක ඒක නැත්තම් මේක කර කර කර කර තමන්ට හරියන එක මේකයි ඒක දිගේ යන්න ඕන කියන මේ ලැබිච්ච සීමිත කාලය තුළ වැඩ ගැනීමේ හැකියාව ඒක මම මේ අව탁සිරු කරන්න හදන එක නෙමෙයි මම මේ කියන්නේ මේ අවුරුදු 40ක් විතර භාවනාව ලංකාවේ දිනු වෙගෙන යනකොට ඒ ඒ ප්‍රශ්නෙත් උග්‍ර වෙලා තියෙනවා එක එකන එක එක භාවනා ක්‍රම ගැන කතා කරනවා කෙටි ක්‍රම තියෙනවා සාමාන්‍ය ක්‍රම තියෙනවා හදිසි ක්‍රම තියෙනවා ඒවා අනුව ගිහිල්ලා අමාරු වැටෙනන් අතර දැනුමුත්තුත් ඉන්නවා නොදැනුවත්තුත් ඉන්නවා. පොහසත් අයත් ඉන්නවා දුප්පත් අයත් ඉන්නවා. ගෑනුත් ඉන්නවා පිරිමිත් ඉන්නවා. පැවිද්දත් ඉන්නවා. උපවිද්‍යාචාර්ය නැත්නම් පැවිදි නැති අයත්ත් ඉන්නවා. ඒක දිහා බලනකොට <clears throat> මේ ආනාපානයේ හිත පවතිනද මේ ආනාපානයේ හිත පවතිනවා කියන එකයි සම්මාදිට්ඨිය කියන්නේ. ආනාපානේ කරන්න කියලා ආනාපානේ හිත නැහැ කියලා දන්නවනම් ඒක සම්මාදිට්ඨිය තමයි. ඒක අමතරව දැනගන්න පුළුවන්. ඒ නැත්තේ මොකද රූපයක් නිසා. සද්දයක් නිසා නැත්නම් හිතවිල්ලක් නිසා වේදනාවක් නිසා ආදි වශයෙන් දන්නවනම් මේ මට්ටම ඉක්මවල කවුරු හරි යන්න හදනවනම් ඊළ හදිසි ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවනම් පැහැදිලිවම මේ සම්මා වාචා මිච්ඡා වාචා වල තියෙන වෙන්කර ගැනීමේ සම්මා දිට්ඨි නැතිකම. ඒ වගේම උදේට නිර්වචනය කළ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. යම් කෙනෙක් මේ කාරණා හොතට එල්ල කරගත්තා නම් අපි විතක්කචෛසිකේ ගත්තත් මගේ හිත දැන් තියෙන්නේ අකමැත්තක කියලා. මගේ හිත දැන් තියෙන්නේ වේදනාවට යට වෙලයි කියලා. මගේ හිත දැන් තියෙන්නේ සද්දයකට, හිතවිල්ලකට යට වෙලා ආනපනේ නැහැ කියලා. දැනගැනීමේ ශක්තිය අපෙන් උදුර ගන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ ඉන්නවා. ඒක තමයි manussත්වයේ තියෙන සුවිශේෂී తත්වය. අපි ඒක සමාදන් වෙනවද කියන එකයි ප්‍රශ්නේ. Taman හිතවිල්ලක ඉන්නකොට Taman ඉන්නේ අරමුණේ නෙවෙයි හිතවිල්ලක බව දැනගන්න පුළුවන් ශක්තිය දැනගන්න පුළුවන් සතිය දැනගන්න පුළුවන් අප්‍රමාද භාවයේ තොට දෙන්නේ මම ඊට පස්සේ දැනගන්න දෙන්නේ නැහැ කියලා මේක අපෙන් උදුර ගන්න පුළුවන් ශක්තියක් ඕකේ තියෙනවා. ඒක සරුවත් යනසේ සුද්ධ වශයෙන් සඳහන් කරන සෑම මනුෂ්‍යයර සමානව තියෙනවා. ආනපන කරනවා ආනපන ඉන්නවනම් ඉන්න බව දැනගන්න පුළුවන්. ආනපන කරනලා ආනපන නැත්තම් නැති බව දැනගන්න පුළුවන්. එච්චර තමයි සම්මාදිට්ඨිය කියන්නේ. හුඟව දෙනෙක් ඒක ඉක්මවලා යන්න හදනවා. ඉක්මවන්න ගිය ගමන් වෙන්නේ මොකද්ද? අර සරල ඍජු ප්‍රත්‍යක්ෂය එහෙම නැත්නම් යථාභූත ඥාන දසනෙන්න කියනවා. ඒ වාගේ මේක වචනෙට බිඳුනට පස්සේ උනන. මම මේ කතා කරන්නේ විතක්කය කියලා කියන්නේ බොහොම චෛසික මට්ටමක්. වචනෙට බිඳලා වීචක්‍රමණය වුණාට පස්සේ නැත්නම් උල්ලංඝනය වුණාට පස්සේ මම ඇති උනේ වැරද්දක් නැත්නම් මම ඇති උනේ හරියක් කියලා තේරුම් ගැනීමේ ශක්තිය ඕකට PhD ඕන කරන්නේ නැහැ. උඩ සරුවචනාංශය ඇවිල්ලා ඊට ඇඳලා මේ කළු සුදු දාන්න ඕන කමක් නැහැ. කාලාම සූත්‍රයේදී සරුවචනාංශය කතා කරන්නේ ඔච්චරයි. උඹලා කවුරුත් කියන දෙයක් අහන්න එපා. පොත් බලන්න ඕනේ නැහැ. මොකක්වත් ඕනේ නැහැ. කෙරුවට පස්සේ බලපන් මේකෙන් උනේ ලාභයක්ද පාඩුවක්ද කුසලයක්ද අකුසලයක්ද කියලා ඒක උඹලට කියලා දෙන්න ඕනේ නැහැ නේ කවුරක්වත්. ඉතින් ඕකට නඩු යන්නවක්වත් පෙරක දොර වහන්නවක්වත් මොකුත් තෝන්නේ නැහැ. Taman අත වෙච්ච දේ. මේක වැරදි වචනයක්, මේක හරි වචනයක් කියලා. වැරදි වචනයක් නම් අදාළ පුද්ගලත් එක්ක සමා වෙන්න බැරි නම් මෙච්චර ලේසියෙන් කරන්න පුළුවන් වැඩේ මඟ අරව ගන්න බෑ නේද? එමෂ කවදද මේ විතක්කේ වාගේ ඇතුළේ තියෙන චෛතසික ධර්මයක් එක්ක වැඩ කරන්නේ? නිසා භාවනා කරන කෙනාගේ වචනය, වචන පාවිච්චිය වැඩි වෙන්න වැඩි වෙන්න අර ගැඹුරු චෛසික වලට යන තියෙන විතක් වගේ දේවල් වලට යන තියෙන ඉඳ අඩු වෙලා දැන් නිතරම උල්ලංඝනය කරන එහෙම නැත්නම් වීතික්‍රමණය කරන මට්ටමක හිටියොත් අර උදල්ලෙන් අයිස් කරන්න පුළුවන් කුණු තියේදී මේ කන් ඇන්දෙන් අයින් කරන ඉවස් කරන්න කතා කරලා වැඩක් නැහැ. ඉතල උදල්ලෙන් අන්තිම උදල්ලෙන් අයින් කරලා තමයි අන්තිමට කන් ඇන්දෙන් ගන්න තියෙන්නේ. ඒ නිසා යෝගාචරයට මේක සීල මට්ටමේ යම් ප්‍රමාණයකට නඩත්තු කරන්න පුළුවන්. සමාධි මට්ටමේ යම් ප්‍රමාණයක් නඩත්තු කරන්න පුළුවන්. නමුත් මේ මේ සූත්‍රයේදී මහා චත්තාරීෂක සූත්‍රයේදී සර්වඥාසීව පිළිබඳ යම් අදහසක් ඇති කෙනෙකුට පෙන්ලා දෙනවා ඉස්සල්ලාම සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියන මට්ටමේදී ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට මිච්ඡා වාචා සම්මා වාචා කියන මාතෘකාව හරහා කෙනෙකුට ඒ සීලේ ඉක්මවල සමාධි ඉක්මවල ඉතාම ගැඹුරකට යන්න පුළුවන් ගිහිල්ලා මේ වචනය හරහා සිදුවෙන කෙලෙස් කුසල් දෙක වෙන් කළ දැනගත්තට පස්සේ ඒ මිනිස්යා කවම කවදාකවත් ඒ ලැබෙන දැනුම තමන්ගේ අත්දැකීමෙන් ලැබෙන දැනුමක් නෙවෙයි තමන්ගේ අත්දැකීමට සීමා වෙච්ච අත්දැකීමක් නෙවෙයි මේක මුළු මානවයටම ප්‍රසිද්ධ සම්පූර්ණ මානව මනසේ සිටීම කියවන්න පටන් ගන්නවා. එතකොට බුදුහාමුදුරන්ගේ හිත, දේවදත්තගේ හිත, අල්ලපු ගෙදර එක්කනාගේ හිත ළඟ ඉන්න එක්කනාගේ හිතත් වැඩ කරන ඔය න්‍යාය පත්‍රයටම ඔය සමීකරණයටමයි නමුත් Tamanගේක Tamanගේ සර්කිට් එකට ගිහිලා බලා ගන්න නැතුව අපිට අභිඥාවක් කරා බුදුහාමරගේ ආශිර්වාදයක් කරා එහෙම නැත්නම් සාන්ති කර්මයක් කරා මේක ලබන්න බෑ. නිසා යෝගාවචරය තම තමන්ගේ මට්ටම් වල හැටියට ඉස්ලාම සීල ශික්ෂාව දාගෙන ඊට පස්සේ සමාධි ශික්ෂාවෙන් මේ අරමුණක් මිනී කරලා මුණට මුණ දා ගන්න මට්ටමට ගිහිල්ලා ඒ හරහා ඇති වෙන සෑම සැප දුකක්ම මනාපමනාපයක්ම එතන එතන එතන වශයෙන් දැක ගන්න පුළුවන් ශක්තියකට එනවනම් ඒ යෝගාවචරය පුදුමාකාර විදිහට මේ වචන සංවරයකට වචී සංවරයකට එනවා එදාට තමයි යාට මේ දුස්චරිත ප්‍රමාණ කළ පැත්තකට දාලා සුචරිත පැත්තක් ගැන කතා කරන්න පුළුවන් වචී සුචරිතයක් ගැන ඉතින් අපි අද කාල වේලාව ගත වෙච්ච නිසා අපි මේ චත්තාරික සූත්‍රයේම ඉස්සරහට යනකොට සරුවචනන්සේ මොකද්ද මේ තරම් ගැඹුරක් වටිනාකමක් ගැඹීරත්වයක් තේරුම් ගත්ත කෙනෙක් කොහොමද වචී සුචරිතය ඉස්සරහට අරගෙන තමන්ගේ ඉදිරි ගමන ඍජු කරගන්නේ කියන එකට අපි කාලය ගනිමු අද මේ තාක් අප මේ ඉදිරිපත් කරන ලද කරුණු ශීල මට්ටමේ සමාධි මට්ටමේ ප්‍රඥා මට්ටමේ ඒ වචී ద్వාරය සංවර කර ගැනීමට හේතුවක් ධෛර්යයක් බලයක් වීරියක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා